ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසට. නැද්ද? වැඩ කරන්නේ නැද්ද? හොඳයි. හොඳයි. සුජිත් එන්නේ ඔන්නෙලා නෑ මම හිතන්නේ. දැන් බලන්න. ප්‍රශ්න අටක් ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කිරීමේදී ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල නාසිකාග්‍රේ මුල වැදීම මුල වශයෙන්ද නාසිකාග්‍රේ ඇතුළට යාම මැද වශයෙන්ද ආස්වාස රැල්ල නැවතීම අග වශයෙන්ද දකිමි මෙසේ සිත ටික වේලාවක් සිටින විට නාසිකාග්‍රයත් හුස්ම රැල්ලත් ඇති බව නොදැනේ සිතට කිසිම අරමුණක් නැත ඉන්පසු කළ යුත්තේ කුමක්ද තෙරුවන් සරණයි හොඳයි මේ මුලින්ම පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් මුලැමැදාග බලනවා කියන්නේ ඇත්තරම වදින තැන අනුව වෙනස් වීමක්ම නෙමෙයි. අපි එකම තැන තමයි අවධානය යොමු කරගෙන ඉන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් නාසිකාග්‍රේ ප්‍රදේශයේ එක තැනක් කියලා මේ විශේෂයෙන්ම ඒ කියන්නේ එක එකනට පොඩ්ඩක් ඕක වෙනස්ව වැටහෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. නමුත් මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ අපේ අවධානය තියාගෙන ඉන්නකොට අපි දුමු මේ ඔන්න හුස්ම ගන්නකොට අපිටම මේ වම් නාස්පුඩුවේ හරි දකුණු නාස්පුඩුවේ හරි නිකන් ඇතිල්ලීගෙන හරි යනවා. මම මේ උදාහරණයක් වශයෙන් කියන්නේ. එතකොට අපිට පුළුවන් ඒකේ ඔන්න මේ ඊටාම සියුම්ම වැටහෙන්න පටන් ගන්නකොට අන්න ආස්වාසයේ මුල කියලා තේරුම් ගන්න පුළුවන්. ඊළඟේ ඊළඟට එතනම එතනම ඒ වදින තීව්‍රතාවය වදින තීව්‍රතාවය ඔන්න ටිකක් වැඩි වෙනවා. වැදෙන ස්වභාවය ටිකක් වැඩි වෙනවා. අන්න ඒක මැද හරිය. ඊළඟට තව ටිකක් ඕක කරනකොට අන්න අර තීව්‍රතාවය ටික ටික අඩු වෙනවා. අඩු වෙලා ගියාට පස්සේ අන්න අපිට තේරෙනවා ඔන්න දැන් ආස්වාසය අවසන් කියලා. ඒ නිසා වදින තැන අපි වෙනස් කරන්න ගියොත් එතන තියෙනවා පොඩි ප්‍රශ්නයක්. වදින තැනට වදින තැන අපි නිශ්චිතව තියාගෙන ස්ථිරව තියාගෙන තමයි මේ මුලැමැද අග තේරුම් ගන්නේ. මුලැමැදාග වෙනස් වෙන්නේ ආස්වාස ප්‍රස්වාසයේ. එහෙම නැතුව ආස්වාස ප්‍රස්වාසයේ ස්ථිරව තිබිලා වදින තැන වෙනස් වෙන විදිහට නෙමෙයි අපි බලන්නේ. ඒ වෙනුවට දැන් එහෙම බලන්න ගියොත් වදින තැන වශයෙන් බලන්න ගියොත් එහෙම ඔන්න මුලදී අපිට තේරෙයි සමාලාවට නාසිකාග්‍රේ, මැදදී තේරෙයි සමාලාවට නාස් කුහරේ, අගදී තේරෙයි අපේ මේ පෙනහළු නමුත් එහෙම නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. අපි අවධානය තියන් ඉන්නේ නාසිකාග්‍රේමයි. අපේ එතකොට අවධානය පවත්වන තැන වෙනස් කරන්න යන්න එපා. ඒ වෙනුවට හුස්ම රැල්ල ගන්නවත් එක්ක හුස්ම රැල්ලේ තමයි වෙනස් වීම දකින්නේ. ඔන්න මුලින් මොකක්වත් තිබුණේ නැහැ. අපි නිකන් හිතමු මුලින් තිබුණේ නැහැ ආස්වාසයක්වත් දන්නේ නැහැ ප්‍රස්වාසයක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ තේරෙනවා ඊටාම සියුම්ම නිකන් ඇතිල්ලීමක් වගේ ඔන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඇතිල්ලීම ඇතිල්ලීමේ තීව්‍රතාවය දැනෙන ස්වභාවය දැනෙන මට්ටම ටික ටික ටික ටික වැඩි වෙගෙන යනවා. එතකොට උන් අපිට තේරෙනවා දැන් ආස්වාසේ එක්තරා අන්දමක මැද ප්‍රමාණයකට නේ උච්ච ප්‍රමාණ උච්ච අවස්ථාවකට දැන් එන්නේ. ඒක යම් උච්ච අවස්ථාවකත් පසු කළා. ඒ පසු කරාට පස්සේ දැනෙන ප්‍රමාණය ඔන්න ටික ටික ටික අඩු වෙන්න යනවා. අඩු වෙගෙන ගිහිලා අන්න නොපෙනී යනවා නැත්නම් නොදැනී යනවා. ඊට පස්සේ ආයේ ප්‍රාස්වාසය පටන් ගන්න කලින් ඔන්න යම් පමණක අපිට මුකුත්ම නොදැනෙන දෙයක් මට්ටමක් තියෙන්න පුළුවන්. මේ අතර නිකන් පොඩි මේ හිඩසක් තියෙන්න පුළුවන්. එහෙම තීලා ඔන්න ප්‍රාශ්වාසය පටන් ගන්නවා. ප්‍රාශ්වාසයත් එතකොට අර වගේ සමහරලාට එතනම නොවෙන්න පුළුවන් ප්‍රාශ්වාසය ප්‍රකට වෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකත් නාසිකාග්‍රේ ප්‍රදේශයේම තමයි හොයාගන්න තියෙන්නේ. එතෙන්දිත් බලනවා මේක කොහොමද ඊටාම සියුම්ම ඔන්න ප්‍රාශ්වාසය පටන් ගන්න. ඒක කොහොමද මේ ටික ටික තීව්‍රතාවයේ දැනෙන ප්‍රමාණය වැඩි වෙගෙන යන්නේ. ඊළඟට ඒ ප්‍රමාණය ආයෙ ඔන්න අඩු වෙගෙන යන්නේ කොහොමද? ඔන්න අගහරිය ඔන්න සම්පූර්ණයෙන්ම අඩු වෙගෙන ගියා, නොදෙනී ගියා. ඔන්න මේ විදිහට අපිට පුළුවන් මුලැමැදාග දැනගන්න. ඉතින් මේක හොඳට අපි ඔහොම දකිනවා නම් බොහොම නිස්කලංකව, බොහොම විවේකීව, බොහොම තැම්පත් වෙලා ඔන්න හුස්ම රැල්ල සංසිඳෙන්න ගන්නවා. සංසිඳෙන්න ගත්තට පස්සේ ඉතින් දැන් ඉන්න මට්ටම අනුව තමයි කියන්න වෙන්නේ කොතනද ඒ කියන්නේ ඊළඟට කරන්න තියෙන්නේ මොකක්ද කියලා කාගේද ප්‍රශ්නේ කියලා මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? උපඩක් එන්නකෝ මෙතෙන්ට. හොඳයි දරුවන් දැන් ඔය මේ හුස්ම රැල්ල නොදැනීම යනවද දැන් සෑහෙන කාලයක් තිස්සේ මේක කරනවද කාලයක ඉඳලා කරනවා. හොඳයි. එච්චර දැන් කොච්චර කාලයක විතර ඉඳන් මේ தත්ත්වය අත්දකින්නවද? දැන් අවුරුද්දක විතර ඉඳන්. අවුරුද්දක ඉඳන්. එතකොට මේ මට්ටමට එන්න කොච්චර වෙලා යනවද දැන්? අපි දෙමින් දෙකන කරන භාවනාවේදී මෙතෙන්ට එන්න කොච්චර වෙලා යනවද? දැන් මේ මට්ටමට එන්න පැයක් විතර යනකොට පැයක් විතර යනකොට මෙතෙන්ට එන්න පුළුවන්. මේ මට්ටම පවත්වන්න පුළුවන්ද? මේ මට්ටම ටිකක් එහෙමම පවතින්න පුළුවන්. පවතින්න පුළුවන්. නිින්ද යන්නේ එහෙම නැද්ද? මේ සමහර දවස් වලට නිින්ද යන වෙලාවලුත් එනවා. හරි. නිින්ද යන්නත් බෑ උතෙන්දී. උතෙන්ට ආවට පස්සේ නිින්ද යන්නත් බෑ. මේ මට්ටම පවත්ත ගන්නත් ඕනේ. දැන් පවත්ත ගන්න හැකියාව තියෙනවා නම් අපි තුන් විනාඩි 20ක් විතර වගේ පවත්වන්න පුළුවන්ද ඔය தත්ත්වේ? විනාඩි 20ක් බෑ. බෑ. කොච්චර විතර වෙලා පුළුවන්ද සාමාන්‍යයෙන්? විනාඩි 10ත් 15ත් අතර වෙලාව. පුළුවන්. පුළුවන් නම් ඒ කියන්නේ දැන් හැමදාම උතෙන්ට අපි තුමු පැයකින් යනවා. ගිහිල්ලා ඔය මට්ටම විනාඩි අපි තුමු 10ක් පවත්වන්න පුළුවන්. එහෙම කිව්වොත් හරියද? එහෙමයි. හොඳයි. එහෙමනම් මේ විනාඩි 10ක් පවත්වලා ඊට පස්සේ බලන්න මේ කයේ මොනවාද හොඳට දැනෙන්නේ. දැන් කය අපි මේ හුස්ම රැල්ල නොපෙනී ගියාට කයේ තියෙන්න පුළුවන් යම් යම් දේවල් දැනන දේවල්. විශේෂයෙන්ම දැන් අපි මේ වාඩ්ලා නම් ඉන්නේ අපේ මේ වදින තැන් තියෙනවානේ. කයේ පාද ස්පර්ශ වෙන තැන් තියෙනවා. අත් දෙක මෙහෙම තියන් ඉන්නවා නම් එක අතක් අනිත් අතට වදින තැන් තියෙනවා. අන්නේ තැන් වලට පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න. එතකොට ඒ වදින තැනට අපි අවධානය යොමු කරනවත් එක්කම මෙතන ගොඩනැගිච්ච එකඟ බව අන්න මෙතෙන්ට මාරු වෙනවා. ඒක පොඩ්ඩක් ඉතින් ඔය දේ මුලදී පොඩ්ඩක් අපහසු ගතියක් තේරෙයි. හැබැයි පුහුණු කරනකොට ඔක හරියනවා. දැන් අපි තුමු තමන්ට තේරුණා ඔන්න දැන් අත මෙහෙම තියන් ඉන්නවා. එතකොට මේ අතේ එක්ක රස්නේ ස්වභාවය ඒකාතක රස්නේ ස්වභාවය අනිත් අතට දැනෙනවා. නැත්නම් ඒකාතක බර අනිත් අතට දැනෙනවා. එතකොට ඒ දැනෙන තැනට දැන් මෙතන මෙහෙම දැනුණට මේ දැනීමේ තැන් තැන් රාශියක් තියෙනවා නමුත් එක තැනක් අල්ලගන්න පුළුවන්නේ. හොඳට වැඩියෙන් දැනෙන තැනක්. අන්න එතනට හිත යොමු කරන්න. අවධානය යොමු කරන්න. අවධානය යොමු කරද්දි දන්නේම නැතුව අර මෙතන තිබිච්ච අවධානය මෙතන එකඟ වෙච්ච හිත හොඳට නිකන් Tamanට තේරෙන්නේ මෙතෙන්ට යනවා වගේ. එතනට මාරුවේ. අන්න එතෙන්ට ගිහිල්ලා එතන ටිකක් බලන් ඉන්න. ඊළඟට තාම ඉතින් මේකේ අල්ලගන්න බෑ. හැබැයි ඊට වඩා තැනක් ඔන්න දැන් අපි තුමු කයේ වෙන තැනක් අහුවෙනවා. මෙතෙන්ට වඩා හොඳට දැනෙන තැන. අන්න එතෙන්ටත් මාරු කරලා බලන්න. ඊළඟට තව තැනක් හවෙන. එතෙන්ටත් මාරු කරලා බලන්න. දැන් අපි මේ කරන්නේ දැන් අපි මේ එක තැනක හදාගත්ත එකඟ බව මුළු කය පුරා අපිට ඕන තැනකට අපිට අපේ අවධානය යොමු කරන්න පුළුවන් දෙකට දැන් මේ ඒක පුහුණු කරන්න ඕනේ. ඕනම කයේ තැනකට ඍජුවම දැන් මුලදි චුට්ටක් ඕක ටිකක් වෙලා යනවා අර අවධානය එතෙන්ට මාරු වෙන්න. නමුත් ඕක ටිකක් ටිකක් හුරු කරනකොට මේ ෂණිකවම ටක් ගාලා අවධානය ඕන තැනකට කය පුරා යොමු කරන්න පුළුවන්. ඒ නිසා දැන් එහෙමනම් කයේ ඔය වගේ ස්පර්ශ ස්ථාන වලට යොමු කරමින් පොඩ්ඩක් අර එක තැන තිබෙනව වෙනුවට දැන් අරමුණ මාරු කරනවා. මෙතෙක් කල් කරේ එක තැන අපේ අරමුණේ අරමුණේ වෙනස්කම් දැක්ක නමුත් එක ප්‍රදේශයක තිබුණේ. දැන් තැන වෙනස් වෙනවා. මේ විදිහට පොඩ්ඩක් කරන්න කළා අපිට ඕකේ ඕකේ පුහුණුවක් ලැබුවාට පස්සේ ඊළඟට අපි ඉස්සරහට යමු. සක්මන් භාවනාවත් කරනවද? ඒකේ කොහොමද කරන්නේ? ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔව් ඒක හිතින් කියනවද? මේ හිතින්. හිතෙන් කියනවද? දැනෙන දේවල් ඔස්සේ යන්නේ නැද්ද? දැනෙන දේවල් සමහර වෙලාවට හිතනවා ලනු පැදුර යනකොට ලනු පැදුර කකුලට ගොරෝසු බවක් දැනෙනවා, තද වෙනවා. ඔව්. ඒ විදිහට පොඩ්ඩක් දැනෙන දේවට වැඩිය අර ඔසවනවා ගෙනිනවා තබනවා කියන එකේ දයන්නේ. කියන එක තමයි වැඩිපුර හිතන්නේ. හිතන්නේ. එහෙමනම් ඒකේ අනිත් පැත්තයි වෙන්න ඕනේ. කියන්නේ ඔසවනවා ගෙනිනවා තබනවා කියලා හිතින් හිතින්මට ප්‍රධානත්වය දෙන්න එපා. ඒ වෙනුවට දැනෙන දෙයටයි ප්‍රධානත්වය දෙන්න ඕනේ. ඒ නිසා අරක දැන් අඩු කරන්න. අරක බලන්න දැන් Tamanට දැන් අවුරුදු ගාණක් කරනවා නම් අනිවාර්යෙන් හැකියාව ඇති මෙහෙම ඔසවනවා ගෙනිනවා තබනවා කියලා හිතින් නොකිය දැනෙන දෙයට හිත තියාගෙන යන්න දැන් හැකියාව මේ ගොඩනැගිලා ඇති. එහෙනම් තමන් පරීක්ෂා කරලා බලන්න. මේක අතහරින්න දැන් මෙනෙහි කිරීම අතහැරලා කෙලින්ම මේ ඒ දැනෙන දේට හිත යොදලා ඒකත් එක්ක යන්න. තවත් හිත එතකොට තැම්පත් වෙයි. තවත් සමාධි ගතිය තව වර්ධනය වෙයි. I mean මේ දේවල් දියුණු වෙයි. ඒ නිසා මේ එතනත් පොඩි වෙනසක් කරන්න ඕනේ. කළා මේ විස්තර කියන්නකෝ ආයි. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ස්පියාගෙන වඩන විට විනාඩි දෙකක් හෝ තුනක් ගිය පසු විවිධ රූප මැවිලි පේන්න පටන් ගන්නවා. ඒ වගේම විනාඩි 15ක් 20ක් යනකොට දෙපා වල දන හිස් හා වලලු කර ප්‍රදේශයේ වේදනා හට ගන්නවා. මේව මගහරවාගෙන එක දිගට භාවනා කරගෙන යන ආකාරය පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මුලදී ඉතින් ඕක මගහරව ගන්න කියලා මේ තියෙන එකම ක්‍රමය ඉතින් අපේ අරමුණත් එක්ක ඉන්න එක. ඒ කියන්නේ ප්‍රධාන අරමුණත් එක්ක ඉන්න ඕනේ, මුල කර්මස්ථානයත් එක්ක ඉන්න ඕනේ. අනිත් එක නිකන් නීතියක් වශයෙන් මතක තියාගන්න තියෙන්නේ දැන් මේ ආනාපානේ කරගෙන යනකොට විවිධාකාර රූප මැවුනොත් මම මේ කියන්නේ නිකන් අපි ඔන්න මල ගිය කෙනෙක් පේනවා. නැත්නම් ඇට සැකිල්ලක් පේනවා. නැත්නම් බෝධියක් පේනවා. වෙහෙරක් පේනවා. වගේ විවිධාකාර දේවල් පෙනුනොත් ඒ ඔස්සේ යන්න එපා. ඒක නීතියක් වශයෙන් මතක තියාගන්න. මොකද ඒ ඔස්සේ ගියොත් සම්පූර්ණයෙන්ම අපි මේ භාවනාව නොමගට තමයි යන්නේ. ඒ ඔස්සේ යන්නේ නැතුව තනිකරම මේ ආනාපානෙත් එක්කම තමයි ඉන්න තියෙන්නේ. දැන් පිම්බීම හැකිලිම කරනවා නම් ඒකත් එක්ක ඉන්න තියෙන්නේ. ආනාපානෙ කියලානේ සඳහන් කරලා තියෙන්නේ නේද? එතකොට ඒකත් එක්කයි ඉන්න තියෙන්නේ. අපි වැඩි වෙලාවක් ඒකයි එක්ක ඉන්න ඉන්නවා නම් අන්න අපිට මුල් යෝගයේදී අර තියෙන අනිකුත් බාධාවන් දුර වෙලා යනවා. දැන් අපිට අර වෙන්නේ තාම මේකත් එක්ක හරියටම මේ සමපාත කරගන්න බෑ. අරමුණ තියෙනවා ප්‍රධාන අරමුණ තියෙනවා නැත්නම් මූල කර්මස්ථානයේ තියෙනවා. නමුත් ඒකත් එක්ක හරියට හිත මේ දකින හිත සමපාත වෙන්නේ නැහැ. හින්දා ඒකේ ටික කොටසක් මේ වේදනාවන්ට ගිහිලා ඉතින් වේදනාවන් ඉක්මනට ඉන්න එන්න ගන්නවා. ඒ නිසා ටිකක් හැබැයි ඕක හිත එකඟ වෙන්න එකඟ වෙන්න වේදනාවන් සමනය වෙනවා. වේදනාවන්ට යන හිත දැන් ආනාපානය තුල එකඟ වෙනවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. තව ටිකක් මූල කර්මස්ථානය ඇසුරු කරන්න. හැකිතාක් මූල කර්මස්ථානය ඇසුරු කරන්න. ඒ හරහා තමයි ඔතන ගොඩ ගන්න තියෙන්නේ. තව මොකන හරි දෙවෙනි කොටසේ මොකද්ද කියලා තියෙනවා ඒකේ. දන හිස්සා වලලුකත් ප්‍රදේශයේ වේදනා හට ගන්නවා. මේවා මගහරවාගෙන එක දිගට භාවනා කරගෙන යන ආකාරය පහදා දෙනමින් ඉල්ලා. ඒ කියන්නේ දැන් කොහොමත් මේ ඉරියව්ව ටිකක් හුරු වෙනකන් ওই ප්‍රශ්නේ එනවා. ඉතින් ටික කාලයක් ඉතින් ඉවසන්න සිද්ධ වෙනවා. ඉතින් හැබැයි විනාඩි 5න් 5ට නම් ඉරියව් මාරු කරන්න එපා. ඒකේ තේරුම නැහැ. ටිකක් ඉවසන්න. ඉවසලා මූල කර්මස්ථානයේ යට කරගෙන අපි හිතමු වේදනාවක් එනවා කියලා. දැන් අපි හිතමු අපි ආනාපානේ තියන් ගියා. දැන් මේවත් දැනෙනවා. හැබැයි තව පොඩ්ඩක් මේක යන්න පුළුවන් නම් ආස්වාස ප්‍රස්වාසය එක්ක යන්න. ගිහිල්ලා අපි හිතමු යම් අවස්ථාවක් එනවා ඉවසන්නම් බෑ. දැන් මේ ධනේ ඉස්සල දැනෙන වේදනාව අපේ මේ අවධානය පසු කරගෙන අපේ මේ අවධානය යට කරගෙන දැන් මතුවෙනවා. යන්නේ අවස්ථාවේදී මුල් කාලෙදී ඉතින් වේදනාව බලන්න යන්න එපා. මේ තාම එතෙන්ට දියුණුලා නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඉරියව්ව මාරු කළා වේදනාව සමනය කරගන්න. ඒකත් ක්‍රම කීපයක් තියෙනවා ඉතින්. එකක් තමයි මේ අවධානය කර්මස්ථානයේම තියාගෙන නිකන් හොරෙන් වගේ මේක මාරු කරගන්නවා. එතකොට මේකට එච්චර බාධාවක් වෙන්නේ එහෙම නැත්නම් අවධානය ඉරියව්ව මාරු කිරීමට යොමු කළා එක පාරට මේ ගස්සලා මේක මාරු කරන්නේ නැතුව බොහොම ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙලා ඉරියව්වේ හැම ඒ මාරු වීමක් එක්කම මේ වේදනාව කොහොමද වෙනස් වෙන්නේ ඒක සමනය වෙන හැටි මේ ආකාරය හොඳට සතියෙන් දැක ගනිමින් මේක මාරු කරලා ආයිත් මූල කර්මස්ථානට එන්න පුළුවන්. ඉතින් ක්‍රම දෙක අත්හදා බලන්න. කොයි ක්‍රමේ වුණත් වරදක් නැහැ. හොඳයි. පෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දෙවන වරට මෙහි පැමිණීමේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි ආනාපාන සති භාවනාව කරගෙන යමි. එනේන අරමුණු දෙස ඉවසීමෙන් බලා සිටීම හැර වෙන දෙයක් නොකරමි. උදාහරණ ලෙස වේදනා පැමිණියත් ඒ දෙස බලා සිටීම පමණයි දැනට කරන්නේ. ඒ වේදනාවක් ලෙස සිහි කළ යුතුයද? ඉදිරියට යන අයුරු ගැන උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මනේදී තවමත් සිත විසිරේ. පාදවලට තද ගතිය, සිසිල් ගතිය, ගොරෝසු ගතිය පමණක් දැනේ. ඔබ වහන්සේට ගෞතම බුදුසසුනේදීම ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණ. හොඳයි මේ ඇත්තටම සක්මන ගැන විශේෂ කියන්න දෙයක් නැහැ. මේ කියන්නේ Tamanට හිතලා තියෙන සක්මන වැරදිලා කියලා. නමුත් ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ සක්මන අනිවාර්යෙන් මුලදී අභියෝගශීලී. සක්මන අපි කරන්නේ S2 අරගෙන. ඊළඟට එලි මහානේ. ඉතින් එතකොට මේ සාමාන්‍යයෙන් පරයන්ක භාවනාවට ඉඳගෙන කරන භාවනාවට වඩා ටිකක් කරදර බහුලයි මුලදී. නමුත් එතන තමයි මේ අපේ මේ අභියෝගය තියෙන්නේ. එතන තමයි අපේ දියුණුව තියෙන්නේ. ඒ නිසා උත්සාහයෙන් කරන්න. ඔය ඔක්කොම පෙනෙද්දිත් S2 හැබැයි වටපිට බල බල යන්න එපා. කෙලින්ම නිකන් Tamanට පහසු දුරක්, අමනේ අඩි 5ක වගේ සාමාන්‍ය පහසු දුරක මේ අවධානය පවත්වන්න. ඇස් දෙක පියාගෙන කරන්නත් එපා. ඊළඟට සද්ද ඇහුනට වැඩි ඉතින් ගණන් ගන්න එපා. බලන්න මේ ඔක්කොම අස්සේ මේ ඔක්කොම මේ විවිධාකාර අරමුණු අස්සේ බැරිද මට මේ දැනෙන දේත් එක්ක ඉන්න. දැන් වම් කකුල තියෙනකොට මේ දැනෙනෝ යමක්. ඒකත් එක්ක අවධානය තියාගන්නවා. දකුණු කකුල තියෙනකොට යමක් දැනෙනවා. ඒකත් එක්ක අවධානය තියාගන්නවා. ආයි නැවතත් වම් කකුල තියෙනකොට යමක් දැනෙනවා. ඒකත් එක්ක තියාගන්නවා. දැන් ආයි හිත පිට යනවා. ප්‍රශ්නයක් නැහැ. පිට ගිහිල්ලා ඉන්න කාල පරතරය එන්න එන්න අඩු වේවි. ඒ හරහා තමයි Tamanට තේරුම් ගන්න තියෙන්නේ භවනාව හරියට යනවද කියලා. ඉතින් මුලින් ඒ තරම් මේ අධෛර්යමත් වෙන්න එපා. මොකද ඉතින් අපි මේ හදන්න හදන්නේ. එහෙම නැත්නම් මේ අපි මේ දමණය කරන්න හදන්නේ බොහොම අදාන්ත හිතක්. බොහොම මේ එහෙ මෙහෙ දුවන කිසිසේත්ම එක අරමුණක නොහිටපු හිතක් තමයි දැන් මේ අපි ඊටාම කෙලෙසුන්ගෙන් අඩු අරමුණක් දීලා ඒක හික්මවන්න හදන්නේ. ඒ නිසා ඉතින් එකපාරට මේක වෙයි කියලා හිතන්න එපා. ඉතින් එහෙම නොවෙන හින්දා තමයි අපි දැන් මේ මෙච්චර කැපවීමක් කළා මේ සිල් අරගෙන මේ වැඩේ කරන්නේ. ඒ නිසා ඒ ගැන තේරුම් අරගෙන අධෛර්ය නොවි සක්මන කරන්න. පරයන්ක භාවනාවේදී මොකද්ද දරුමක් තියලා තියුණා? එනේන අරමුණු දෙස ඉවසීමෙන් බලා සිටීම හැර වෙන දෙයක් නොකරමි. ආහා හරි. මේ හැබැයි එතකොට කොහෙද මේ අරමුණු දිහා එතකොට සිතුවිලි දිහායි බලලා තියෙන්නේ ආනාපානෙ දිහා නෙමෙයි වගේ. කාගේද ප්‍රශ්නේ? ඔව්. හොඳයි, තෙරුවන් සරණයි. ආනාපාන දිසම තමයි සාහනවාස බලාගෙන ඉන්නේ. ඒ වුණාට එනකොට මේ හැමතැනම අර මේ කොහොම විදුවනවා වගේ හරි ඒ වගේ අර ඉදිකට වලින් ආයනවා වගේ ඒ වගේ වෙනවා මේ කකුල නෑ වගේ ඒ වගේ දැනෙනවා. ඔව්. ඒ දැනුණත් ඒ වගේ ඔක්කොම ඉවසීමෙන් ඒක බලාගෙන ඉන්නවා. මොකුත් කරන්නේ නෑ මම. හොඳයි. එතකොට මේ එහෙම බලනකොට ආනාපානය මගහැරෙනවද? නෑ. මගහැරෙන්නේ නෑ. ඒ ආනාපානයේ අවධානය තියාගෙන අරවා ගැනත් පොඩි නියල් පැත්තකින් අවධානය යොමු කරනවා. අවධානයම එන්නේ ඒවට අරවා දැනෙනවා. අරවා දැනෙනවා. ආයෙක වර්ධන්නේ. ඒක ගැන මේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඔය කූඹි දුවන ඒවා නිකන් අත නිකන් ඔහම ගැස්සෙන ඒවා ඔය වෙන්න පුළුවන්. කකුල නෑ වගේ මේ. ඔව් ඒවා බය වෙන්න එපා. ඔක්කොම ටික තියෙනවා. මොකුත් බය වෙන්න එපා. මේ කියන්නේ ඔය දේවල් එක මගේ හැරලා යනවා. ඒක ඇත්තට මේ බය වෙන්න කාරණයක් නෙමෙයි. එතෙන්ට අවධානය යොමු කළොත් අපේ මෙතෙන්දී අවධානය කැඩෙනවා. කියන්නේ අපි හදාගෙන යන එක කැඩෙනවා. එහෙනම් දැනට දැන් ආනාපාන සතියෙන් කොච්චර දුර යන්න පුළුවන්ද? දැන් නිකන් Tamanට හිතෙන ගැඹුරුම මට්ටම කියලා හිතෙන්නේ මොකද්ද? මම කළා ගොඩ හොඳට සක්මන් කළා උඟක් මහස්සලගේ වාරනොත් විනාඩි 10කින් විතර වගේ ආනාපාන මේ ආනාපාන භාවනා වැඩිනවා. ඉන්න පුළුවන්. ඒ කියන්නේ විනාඩි 10ක් ඉන්න පුළුවන්. නෑ විනාඩි 10 නෙවෙයි පැයක් වුණත් ඉන්න පුළුවන්. ආ ඉන්න පුළුවන්. එතකොට කොහොමද ආනාපානයේ තේරුම් ගන්නේ කොහොමද? මුකුත් කරන්නේ සති නිමිත්තේ හිත තියාගෙන ඔව් හුස්ම දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. එතකොට ආස්වාසය මේ වෙන්නේ ප්‍රාස්වාසය කියලා වෙන් කරලා හඳුගන්නේ කොහොමද? ආස්වාසය ප්‍රාස්වාසය වෙනම හඳුනවල දිග කොට යන්තම් දැනෙනවා. ඊට පස්සේ සංසිඳනවා දැනෙනවා හොඳට. මොකද්ද? සංසිඳනවා දැනෙනවා. ආ හරි. ඒක සංසිඳනයෙන් පස්සේ ඉතර අර ආලෝක විතරයි පේන විතර ස්වාමීන් වහන්සේක සංසිඳනයෙන් පස්සේ ඒක සිහි කරන්න කියලා මට ගිය සැරේ. මොකෙන් පස්සේද? දැන් ආනාපාන සංසිඳනවනේ. සංසිඳනපද දිගටම ආලෝක එනවා. දිගටම ආලෝක එනවා. ආලෝක ඉවරයක් නැතුව එනවා නිකන් බලාකොල වෙලා. හරි. ඊට පස්සේ මම ඒ ආලෝක දිහා බල බල ඉන්නවා. වෙන මොකුත් කරන්නේ නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේට ඒක මම ලියලා දැම්ම කිගසයේ. 14 21 ආවා. හහහ. ඒතර ස්වාමීන් වහන්සේ කිව්වා ආලෝක දිහා බල බල ඉන්නේ නැතුව ඒ ආනාපානම සිහි කරන්න කියලා. අන්න හරි. ආස්වාද ප්‍රසස්සේ ඒ පාර දිගටම සිහි කරනකොට තමයි අර ඔක්කොම මේ දැනුනේ. අර ඔක්කොම යනවා. හරි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපි අර එන ආලෝක දිහා බැලුවොත් මේ වෙලාවේදී භවනාවට බාධායි. ඒ නිසා ඒවා දිහා බලන්න යන්න එපා. තාම ඒ කියන්නේ එනවා යනවා කියන්නේ බැලිය යුතු මට්ටමක් නෙමෙයි. ඒ නිසා ආස්වාස ප්‍රස්වාසයේම ඉන්න බලන්න. ආස්වාස ප්‍රස්වාසයේම ඉන්න මේ රිදුම් කැක්කුම් කියන්නේ රිදුම් කැක්කුම් නෙමෙයි මේ කූඹි දෝන ආහාරමේ ආවට ඒවට අවධානය යොමු කරන්නත් එපා. වේදනාකම් වේදනාව කියලා සිහි කරන්න එපාද? දැනට එපා. දැනට එපා. මේකෙම යන්න. මේකේ ගිහිල්ලා අපිට මේකෙන් සෑහෙන එකඟ බවක් ගොඩ නැගුණට පස්සේ පස්සේ පුළුවන් වැඩේට. අර වැඩේට කියන්නේ තාම අපි සූදානම් නැහැ. අරමුණේම සිහි කරගෙන තාම අරමුණ දැන් බලන්න මේ කියන්නේ දැන් අරමුණ සිහි කරගෙන හිටියට දැන් හිතින් හිතන්නේ නැහැනේ මොකක්වත් නේද? මොකක්වත් නැහැ. නිකං හිත බලාගෙන ඉන්නවා. අන්න හරි. එතකොට හිතුවිලි එනවද? සමහර වෙලාවට හිතුවිලි එනවා. එනවා. හා මේ يعني සාමාන්‍ය සංසිඳීමක් තියෙනවා. එහෙම කිව්වොත් හරියද? සාමාන්‍ය සංසිඳීමක් තියෙනවා. සාමාන්‍ය සංසිඳීමක් තියෙනවා. හොඳයි. එතකොට ඒ සංසිඳීම තියෙන වෙලාවට සිතුවිලි આવොත් මොකද කරන්නේ? සිතුවිලි ආපු ගමන් මම මේ ආපහු අරමුණට ගන්නවා. අරමුණට ගන්නවා. හොඳයි. බලන්න සමාලාවට ඔහොම යනකොට නිකන් අරමුණට තමන් ඌමනාවෙන් නොගත්තත් හිතම එන්නත් ඉඩ තියෙනවා. නිකන් ඔය වගේ දේවල් පරීක්ෂා කරලා බලන්න. මේ දැන් දැන් ටිකක් බර කරලා කරන්නතු ටිකක් සැහැල්ලුවෙන් කරන්න. දැන් වැඩේ දැන් හිත ටිකක් මෙල්ල වෙලා තියෙන්නේ. දැන් අර තරම් කලින් තරම් තද කළා බර කළා මෙයාව හික්මවන්න ඕනේ දැන් අපි ටිකක් එයාට නිකන් බොහොම නිකන් සහනයක් දීලා නිකන් සැහැල්ලුවෙන් මේ මේ වැඩේ කරන්න. එතකොට තව ඊටත් වඩා ගැඹුරට යාවි දැන් එතකොට මේ තාම ආස්වාසයේ මේ වෙන්නේ දැන් ඔන්න වෙන්නේ ප්‍රාස්වාසය දැන් ඔන්න ආස්වාසය දැන් වෙන්නේ ප්‍රාස්වාසය කියලා වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. හරි. එහෙමනම් තව ටිකක් යන්න. ඔහොම තව ටිකක් හොඳට අවධානය මෙතනම තියාගෙන මේ මේ හිතින් මුකුත් හිතන්නේ නැතුව කියන්නේ නැතුව මෙනෙහි කරන්නේ නැතුව මේ දැනෙන දෙයත් එක්කම ඉන්න. ආලෝකාවට ඒ ඔස්සේ යන්නත් එපා. හොඳයි. සක්මන් බාලදලා මම වම දකුණ සිහි නොකර යන්න හදනවා. ඔව්. ඒනකට ඒක ඉබේටම ඒක නිකන් හිතේ කියවෙනවා. කියවෙනවා. ආ ඒක ගානක් නැහැ. ඒ කියන්නේ ඒක මගේ හැරලයයි. මගේ හැරලයයි Tamanට දැන් හොඳට වම් කකුල ස්පර්ශ වෙනකොට තේරෙනවනේ යමක්. ඔව් නිකන් ගොරෝසු ගතිය සිසිල් ගතිය අන්න අන්න ඒකේ හොඳට හිත පවත්වන්න. බලන්න දැන් මේ ඒ ගොරෝසු ගතිය කොහෙටද දැනෙන්නේ? ඇඟිලි වලට දැනෙනවද නැත්නම් වලලු මේ මේ මොනවාද මේ විලුඹට දැනෙනවද නැත්නම් පාදේ කකුලට ඔකම එක වගේ දැනෙන්නේ මොකද්ද වෙන් විදියට දැනෙන්නේ ඇඟිලි වලටයි කකුළු කකුලටම එක විදියට දැනෙන්නේ මට හරි කමන්නේ ඒවා වෙනස් වෙයි ඒවා බය වෙන්න එපා ඒවා ඒවා ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඒ කියන්නේ ඒවා ගැන බලන්න දැන් මේ වම් කකුලේ ප්‍රමාණයටම මට දකුණට දැනෙනවද එහෙම නැත්නම් වම් කකුලේ කලින් තිබ්බ දැන් අපි එක අඩියක් මෙතන තියලා ඊළඟ අඩිය තව තැනකනේ තියන්නේ. ඒතර මුලදි දැනෙච්ච ප්‍රමාණයටම ඊළඟ එකෙත් දැනෙනවද? අන්න වගේ මේක ගැන පොඩ්ඩක් මේ ගවේෂණයක් කරන්න තියෙන්නේ. මේක මේ තියෙන විස්තර තමන් උනන්දුයෙන් බලන්න ඕනේ දැන්. මේ කලින් ප්‍රමාණයටමද දැන් මෙතනත් දැනෙන්නේ. කලින් මට දැනුණා නම් අපි තුමු වැල්ලේ මේ වැලි පොළවේ සක්මන් කරනවා. සමහර තැන් ඉතින් තෙතයි. සමහර තැන් වියලි. එහෙම තියෙනවනේ. එතකොට අර ඒ වගේ දේවල් කොහොමද දැනෙන්නේ කියලා දැන් මේක ගැන ලොකු අවධානයකින් මේ බලන්න ගන්න. එතකොට ඔන්න තව තව තව සක්මනට බහිනවා. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සමහර යෝගීන් සක්මන් භාවනාවේදී සෙමින් ගමන් කරති. සමහර යෝගීන් වේගයෙන් සහ ඊතා වේගයෙන් ගමන් කරති. නිවැරදි සක්මන් භාවනාවට වේගය බලපාන්නේද? අනුකම්පා කර පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් කමන්නෑ මේ දැන් මම දැන් අද මේ ආරම්භක දවසේ හින්දා ටිකක් සක්මන ගැන මම කියන්නම්. දැන් අපි සක්මන් භාවනාවක් පටන් ගන්නකොට දැන් ඉස්සෙල්ලම අපි අ කියන්නේ අපි තුමු වැලිමලුවක් කියලා ඒකේ පොඩ්ඩක් ගිහිල්ලා එක පාටම භාවනාවක් කියලා හිතන්නේ නැහැ. පොඩ්ඩක් නිකන් ඒකට පුරුදු වෙන්න. සක්මන එක යාළුවේ කරගන්න. ඔන්න පොඩ්ඩක් එහාට මෙහාට ගිහිල්ලා දැන් සක්මන එක ටිකක් Tamanට පුරුදු වෙනවා දැන්. සක්මනේ කොහෙද වලගොඩලි තියෙන්නේ සත්තු ඉන්නවද කොළ වැටිලාද ඔන්න වගේ ඉතින් ඔය ටික ඉතින් අපිට තේරෙනවා ඉතින් ඔහොම භාවනාවක් ගැන අවධානයක් නැහැ ටිකක් පොඩ්ඩක් ගිහිල්ලා එහාට මෙහාට ඔන්න යනවා දැන් ඔහොම ටිකක් විනාඩි 5ක් විතර කරනකොට Tamanට තේරෙනවා දැන් මේකේ කියන්නේ මොකක්වත් ප්‍රශ්නයක් නැහැ මුකුත් කියන්නේ Tamanට දැන් පැහැදිලි බවක් තේනවා හොඳට අතු ගාලා තියෙනවා පිරිසුදුයි ඉතින් වැඩේ කරගෙන යන්න පුළුවන් හිතටත් නිකන් ප්‍රසන්න බවක් තියෙනවා ඔන්න ඔහොම යනකොට මේ යන අතරේ දැන් අපි තුමු විනාඩි 5ක් විතර ඔහොම ගියා ඊට පස්සේ නිකන් හිමීට බලනවා පුළුවන් මේ වම් කකුල තියද්දී මට එතෙන්ට අවධානය යොමු කරන්න ඕනනම් වම කියලා කියන්න පුළුවන්. ඊළඟට ඔන්න දකුණු කකුල තියෙනකොට එතනට අවධානය යොමු ඒ කියන්නේ වදිනකොට ඔන්න දකුණ කියලා කියනවා. වම් කකුල පොළවේ වදිනකොට ඔන්න වම කියලා කියනවා. ආයි දකුණ වදිනකොට දකුණ කියලා කියනවා. දැන් මේ මෙනෙහි කිරීම මුලදී භාවිතා කරාට වරදක් නැහැ. මොකද අපේ හිත ඔය වම දකුණ වගේ ඊටා සරල මට්ටමක ඉන්න කැමති නැහැ. හිත නිරන්තරයෙන්ම වෙනත් අරමුණු වල දුවනවා. ඉතින් ඒ නිසා දැන් අපි මේ බලන්නේ ඊටාම සරල මට්ටමක මේ හිත තියන්න පුළුවන්ද? භාවනා කර්මස්ථානයක් කියන්නේ අතිශය සරල මට්ටමක්. ඉතින් ඒ මට්ටමේට හිත ගන්න ඕනේ. ඉතින් ඒක පාට කරන්න බෑ. ඉතින් වම් කකුල ඉතින් වදිනකොට ඔන්න වම කියලා කියනවා. දකුණු කකුල වදිනකොට දකුණ කියලා කියනවා. ඔන්න වම දකුණ. ඉතින් කොහොම යනවා ටිකක්. දන්නේම නැහැ ඉතින් වෙන වෙන දේවල් ඔන්න හිතනවා. අපි තුන් විනාඩි 5ක් 10ක් ඔන්න අතරමං වෙලා හිටියා. හිතුවිලි වල හිටියා. ඉඳලා ඔන්න ආයි මතක් වෙනවා මේ දැන් වම දකුණනේ බලන්න තියෙන කියලා ඔන්න මතක් වුණා. මතක් වුණ ලාවේ ආයි ගන්න. ආයි අර පසුගිය දේවල් ගැන ඒ හිත හිත හිටිය දේවල් ගැන කිසිම පසුතැවීමක් ඇති කරගන්න එපා. පසුතැවීමක් ඇති කරගත්තොත් ඒකත් බාධායි. එහෙනම් පසුතැවීමක් ඇති කරගන්න එපා. කෙලින්ම මෙතෙන්ට ගත්තා. දැන් මොකද අපි හිත හිත හිටියට කය නැවතිලා නැහැ. සක්මන කෙරෙනවා. සක්මන කෙරෙන නිසා ඒ පසුතැවීමෙන් වැඩකුත් නැහැ. ඒ ගිය දේවල් වලින් වැඩකුත් නැහැ. දැන් මේ දැන් අවස්ථාවේ කොහෙද පාදයන් තියෙන්නේ? දැන් ඔන්න වම් පාදය ස්පර්ශ වෙලා නම් ඒතර වම කියලා මේ ආයි මෙනෙහි කරන්න පටන් ගන්න. ඔන්න මේ අවස්ථාවේදී මට දකුණ නම් ස්පර්ශලා තියෙන අන්නේ ආයි දකුණ කියලා මෙනෙහි කරන්න ආයි ඔන්න වැඩේ පටන් ගත්තා. ඔන්න ආයි වම දකුණ වම දකුණ කියලා ගියා. ඉතින් ඔන්න ආයි හිත පිටියා ඔය ක්‍රමයටම යන්නයි තියෙන්නේ. ඉතින් ඕක කාලයක් කරනකොට Tamanට දැන් ඊට පස්සේ ඔන්න හැරෙන තැන් තියෙනවා. දැන් සක්මනේ කොනට ගියාම ඉතින් ඕක කරගන්න අමාරුයි. නිසා ආරම්භක මට්ටමේ නම් කියන්නේ භාවනාවට අලුත් නම් එක පාරට හැරෙන්න යන්න එපා. එක පාරට හැරෙන්න යන්න නැතුව තමන්ගේ සක්මනේ කෙලවරට ආවට පස්සේ නතර වෙන්න. නතර වෙලා හිටගෙන ඉන්න. හිටගෙන ඉඳලා ඕන්නම් හිටගෙනයි දැන් ඉන්නේ කියලා පොඩ්ඩක් මෙනෙහි කරන්න. මොකද ඇවිදිනවට වඩා වෙනස් හිටගෙන ඉඳීම. ඇවිදිනකොට පාදයන් මාරු වෙනවා චංචල අරමුණක් චංචල ඉරියව්වක්. නමුත් හිටගෙන ඉඳද්දි මොහොම නිශ්චලයි. ඒ නිශ්චලභාවය තේරුම් අරගෙන ඔන්න හිටගෙන ඉන්නවා කියලා ඕනම් මෙනෙහි කරන්න. මෙනෙහි කළා දැන් Tamanට හැරෙන්නත් ඕනේ. ඒ හැරෙද්දිත් අර අරංගිය සතිය, අරංගිය එකඟ බව අවධානය කඩා ගන්න නැතුව ඒ හැරෙද්දිත් දැන් අපි පියවර කීපයක් තියලයි හැරෙන්නේ. ඒ හැම පියවරක් ගානේව දැනුවත් වෙමින් හැරෙන්න. හැරිලා ආපහු එක පාට එන්න ගන්න එපා. ආයි නැවත නතර වෙලා ඉන්න. ඒ කියන්නේ හැරුණා ආයි දැන් මේ පැත්ත බලාගෙන නතරලා ඉන්නවා. දැන් හිටගෙන ඉන්නවා. ඕනනම් හිටගෙනයි ඉන්නේ කියලාත් මෙනෙහි කරන්න. දැන් ආයිත් එහෙම හරියටම දැන් ඔක වැඩේ කරගත්තට පස්සේ හැරුණට පස්සේ ඔන්න ආයෙත් දැන් වම දකුණ වම දකුණ කියලා ආපස්සට එන්නයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඉතින් සරලව මේ වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කෙනෙක් එන්න පුළුවන් මට්ටමක් දැන් මේ වම දකුණ කියලා හිතින් අර වගේ හිතන්නේ නැතුව මෙනෙහි කරන්නේ නැතුව දැන් මේ පාදයේ වදිනකොට ස්පර්ශය වෙනකොට පොළවත් එක්ක ඒකත් ඒ දැනීමේ ඉන්න පුළුවන් මට්ටමක් එනවා. ඉතින් ඒ මට්ටමට එනවා නම් අර මෙනෙහි කිරීම නතර කළා ওই මට්ටමේ එන්න ඊට පස්සේ ඉතින් අපි උපදෙස් දෙනවා ඔන්න තව දැන් විස්තර බලන්න ගන්න කියලා. ඔන්න ඒ විස්තර බලන්න ගන්නකොට Taman අර කලින් පැවැත්වුවට වඩා වේගය බාල වෙන්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. ඉතින් ඒකයි අපිට නිශ්චිතව කියන්න බෑ. ඇතම් යෝගියෙක් ඉතින් ටිකක් වේගෙන් යනවා. එයා ඒ ඉන්න මට්ටම. තව කෙනෙක් ඊට වඩා අඩු වේගෙන් යනවා. එයා ඒ ඉන්න මට්ටම. ඉතින් ඕක ගැන තමන්ම තමන්ම මේ භවනා කරද්දී ඇතම් යුගවලදී සාමාන්‍ය වේගකින් යනවා. ඇතම් යුගවලක හිමින් යනවා. පස්සේ ටිකක් ළඟ බලන් යනවා. තව පස්සේ වටපිට උනන් බලන් යන්නත් පුළුවන්. ඔය වගේ මේක විකාශනය වෙනවා. මේක තමන්ගේම භවනාවේ එක එක මට්ටම්. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා අපිට නිශ්චිත වේගයක් පනවන්න බෑ මෙන්න මේ ස්පීඩ් එකටයි යන්න ඕනේ කියලා. ඒ නිසා තමන්ගේ භාවනාව අනුව ඒක වෙනස් වෙනවා. ඒකට ඉඩ දෙන්නයි තියෙන්නේ. හොඳයි. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආස්වාස ප්‍රස්වාස කරන අතර හුස්ම රැල්ල ඇතුළට යන අයුරු දැනේ. ඉන්පසු ප්‍රස්වාසයේ පටන්ගෙන නැවත නැති වෙනවා සැටි නැති වෙන සැටි දැනේ. යලිත් ආස්වාසය දැනේ. සමහර විට ආස්වාසය අවසන් වූ බවද ප්‍රාශ්වාසයේ පටන්ගත් බවද බලා සිටීමි. නමුත් මැද මට නිරීක්ෂණය කළ නොහැක. ධර්මදේශනයේ මේ සඳහන් ධර්මදේශනාවේ සඳහන් පරිදි මුල මැද අග හුස්ම රැල්ලේ නිරීක්ෂණය කරන අයුරු පහදා දෙන මෙන් කාරණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම ධර්ම කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය සහ නිරෝගී බව අත් වේවා. ත්‍රිවන් සරණයි. ඇත්තටම මේ එක පාට මුලැමැදාග බලන්න එන එක සුදුසු නැහැ. ටිකක් තමන් මේ කියන්නේ මුලැමැදාග බලන්න කලින් හුස්ම රැලි කීපයක් එක ළඟ තියෙන හුස්ම රැලි අතමු 50ක් 60ක් වෙන අවතැනක අවධානය යොමු නොකර පොඩ්ඩක් බලන්න උත්සාහත් වෙන්න. කියන්නේ දැන් උන හුස්ම ගන්නවා දැනුවත් වුණා. හුස්ම පිට කරනවා දැනුවත් වුණා. හුස්ම ගන්නවා දැනුවත් වුණා. පිට කරනවා දැනුවත් වුණා. දැන් හරියට අර නිකන් මල් මාලාවක් අමුණනවා වගේ දැන් ඔන්න එක හුස්මක් අවසන් වුණා ඔන්න ආයෙ තව එකක් එනවා තව එකක් යනවා තව එකක් යනවා ඉතින් ওই විදිහට දැන් මේ හුස්ම නතර වෙන්නේ නැහනේ එකක් එකක් එකක් එකක් ගාන එනවා ඉතින් අපි සතිය වර්ධනය කර ගැනීම සඳහා මේ විදිහට මේ එක හුස්මක් ගානේ බලනවා එක හුස්මක් ගානේ බලනවා ඉතින් කොහොම හෝම යනකොට ටිකක් ඔන්න හිත මෙල්ල වෙනවා සමහරට තේරෙනවා ඔන්න දැන් කලින් තරම් නැහැ දැන් ටිකක් මෙල්ල වෙලා තියෙන්නේ එහෙම ටිකක් එක ළඟ තියෙන හුස්ම රැලි අපි තුමු 50ක් 60ක් ඔන්න එක දිගට යන්න පුළුවන් නම් ඔන්න ඊළඟ අදියරට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් තින් බුදුහාමුදුරුව බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අර ඊළඟ අදියර වශයෙන් දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති. එහෙම නැත්නම් රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති කියලා. දැන් මේ සමහර හුස්ම රැලි කලින් එකට සාපේක්ෂව දිගයි. ඉතින් එතකොට Taman තේරුම් ගන්න දැන් මේ එක හුස්ම රැල්ලක් දැන් ඔන්න මම පසු කළා. දැන් කලින් එක ගියා. හැබැයි මේ දැන් යන හුස්ම රැල්ල අර කලින් එකට සාපේක්ෂව ටිකක් දිග ගතියක් පේනවා. මේ දිගයි කියලා කියන්නේ කාල පරතරයේ වශයෙන් දිගයි. මොකද ඒකේ මේ හුස්ම රැල්ල Tamanට තේරෙන කාලයක් තිස්සේ. ඉස්සෙල්ලා එකනම් ටිකක් අපි දුමු විනාඩි මේ තප්පර 10යි තිබුණේ. ඔන්න මේ හුස්ම රැල්ල ඔන්න තප්පර 15ක් තිස්සෙම Tamanට දැනුණා. ඉතින් ඒතකොට මේක දිගයි කියලා ඔන්න Taman තේරුම් ගත්තා. ඔන්න ඇතැම් වෙලාවට තේරෙනවා කලින් එක ඔන්න විනාඩි තප්පර 15ක් තිබුණා. මේක නම් තිබුණේ තප්පර 5යි. ඔන්න කෙටි කියලා තේරුම් ගත්තා. ඉතින් ඔය වගේ මේ කාලයට සාපේක්ෂව තමයි මේ දිග කොට ටික තේරුම් ගන්නෙ. එතකොට අපිට මේ ආස්වාසය ඔන්න අපිට තේරෙනවා මුලින් ආස්වාසය නම් ඔන්න තප්පර 15යි තුනේ. ප්‍රස්වාසය දුනේ තප්පර 10යි. ඔන්න ආස්වාස ප්‍රස්වාසය අතරක් වෙනසක් තේරෙනවා. ඊළඟට ඒක තව ටිකක් වර්ධනය වෙනකොට ඔන්න ආස්වාස දෙකක් අතරත් වෙනසක් තේරෙන්න පුළුවන්. කලින් ආස්වාසයට සාපේක්ෂව දැන් ආස්වාසය කොහොමද? කලින් එකට සාපේක්ෂව දැන් එක කොටයිද? දැන් එක දිගයිද? දැන් මේකෙත් මේ එක මේ නියමයක් නැහැ. ඔන්න කලින් දිගට දැනුණාට පස්සේ ඔන්න දැන් කොටට දැනෙන්න ඕනේ කියලා නියමයක් නැහැ. ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. කලින් කොටට දැනිලා පස්සේ දිගට දැනෙන්න පුළුවන්. පස්සේ කලින් දිගට දැනලා පස්සේ කොටට දැනෙන්නත් පුළුවන්. ඒ හින්දා ඒ ගැන මේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. අපි දුමු දැන් ඒ කියන්නේ අර කලින්ට වඩා දැන් යමක් Tamanට වැටහෙනවා. කලින් තේරුනේ නිකං ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියන මට්ටමේ හිටියේ. දැන් ඊට වඩා යමක් ඔන්න දකින්න පුළුවන් මට්ටමකට සතිය දියුණු වෙලා. එහෙම සතිය දියුණුනාට පස්සේ තමයි යන්න බලන්නේ අපි කොහොමද මේ ආස්වාසයේ මුල කොටසත් මං අල්ලගන්නේ කොහොමද? මොකද ආස්වාස ප්‍රාස්වාසයේ අපිට හසු වෙන්නේ මැද කොටසක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේකේ නිකන් දැනීමේ ගත්තොත් දැනීමේ තියෙන්නේ මැද කොටස තමයි හොඳට තීව්‍රව දැනෙන්නේ. ඒ කොටසට තමයි අපි දැනුවත් වෙන්නේ. ඒ කොටස තමයි අපි සංවේදී වෙන්නේ මුල් කාලෙදී. සතිය දියුණු මදි අවස්ථාවේ. නමුත් Taman දැන් උත්සාහවත් වෙනවා බැරිද මට මේ දැනෙන කොටස තව මේ පරාසයටයක් වැඩි කරගන්න. මැද කොටසට අමතරව මට බැරිද මේක ඊටාම සියුම්ව පටන් ගන්න හැටි දැක ගන්න කියලා අන්න උත්සාහවත් වෙනවා මේ ඊටාම සියුම්ම කොහොමද මේක ආරම්භ වෙන්නේ කියලා අන්න ඒ සියුම් පටන් ගැනීම දැක ගන්න අවධානය යොමු කරනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න ඒ සියුම්ම අවසන් වෙන ප්‍රදේශයත් අග ප්‍රදේශයත් අහු වෙන්න ගන්නවා. ඉතින් එතකොට ඔන්න ආස්වාසයේත් මුල Tamanට තේරෙනවා. මුකුත් තිබුණ නෑ කලින්. ඔන්න ඊටාම සියුම්ම දැන් ඇතිලීගෙන යනවා. එහෙම නැත්නම් රස්නේ ගතියක් නැත්නම් සිසිල් ගතියක් ඔන්න දැනෙන්න පටන් ගත්තා. ඒක ඔන්න ටික ටික ටික ටික ටික වැඩි වේගෙන යනවා. ඔන්න මැද හරියට අහු වුණා. ඊට පස්සේ ආයේ ඔන්න ඒක දැන් අඩු වේගෙන යනවා. ඔන්න අග හරිය හම්බුණා. ඊට පස්සේ ඔන්න නිස්කලංක බවක් වගේ තියෙනවා. නිකන් හිස් තැනක් තියෙනවා. ඔන්න ප්‍රස්වාසය පටන් ගත්තා. මේ විදිහට මුලැමැදාග ඉතින් ආස්වාසේ ප්‍රස්වාසේ දැක ගන්න පුළුවන්. හොඳයි. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කරමින් භාවනා කළෙමි. ටික වේලාවකදී ආස්වාසය හා ප්‍රස්වාසය වෙන්න දකිමි. ශබ්ද තිබියදී සිත යොමු කරගෙන සිටිමි. ශබ්දයට පිට ගියත් ඒ නැවත හුස්මට යොමු වේ. මිසේ බාධා මැද ටික වේලාවක් පරයන්කේ සිටිය හැක. තව දුරටත් මේ දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඇති විශේෂම උපදෙසක් දෙන්න දෙයක් නැහැ. මේක බහුලීකృత කරන්න ඕනේ. දැන් අපිට එකපාරටම මේ තියන්න බෑ මේ රූලේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඉතින් ශබ්දෙට පිට යනවා. ඉතින් ගියාට ඉතින් ආයේ ඒ ගැන දැන් අපේ අපේ හිත ගැටුනොත් තමයි එතන හිතට paludu වෙන්නේ. සද්දෙට හිත ගියාට අපේ හිතින් අපි ඒකට ද්වේෂ කරන්නේ නැත්තම් මේ ඒක ඉතින් ආයේ එනවා ලොකු හානියක් වෙන්නේ නැහැ. එතන තමයි පොඩ්ඩක් අපි පරිස්සම් වෙන්න ඕනේ. මේ සද්දෙට කැඩෙනවා. දැන් අපි හිතන්න ගියොත් මේ සද්ද කරව මිනිස්සෙක් මේ මෙයා ඇයි මේ විදිහට දොර වහන්නේ ඇයි මේ විදිහට මේ සද්ද කරන්නේ මේ භවනා කරන්නේ නේද ඇවිල්ලා තියෙන ඔන්න අන්න යනවා ඈතට. එතන තමයි අපි අහු වෙන තැන. ඒක වළක්ව ගන්නවා නම් සද්දයක් වුණා දෙයක් නැහැ ගියා. ඉතින් ආයෙ ගෙනල්ලා තියාගන්න. මොකද අපි ඒ වෙච්ච සද්දේ ඔස්සේ කතන්දරයක් ගොතන්න ගියොත් අන්න වැඩේ දුර දිග යනවා. එතන තමයි අපි අහු වෙන තැන. ඒක වළක්ව ගත්තනම් අපිට පුළුවන් සද්දෙට පිට ගියාට හානියක් කරගන්න නැතුව ආයි අරමුණට ගන්න. එහෙම කරනවා නම් අර සද්දෙන් ලොකු හානියක් නැහැ. එතකොට ආයි මේක යන්න පුළුවන්. මොකද අපි මේ <clears throat> අපි නිකන් මේ හිතේ නිකන් චිත්‍රයක් මවාගෙන ඉන්නවා නම් සම්පූර්ණයෙන්ම මේ භාවනා කරන තැන සම්පූර්ණයෙන්ම සද්දවල නම් එන්නම බෑ. කියලා නම් ඒක ඒ ඒ මට්ටම වැරදි මට්ටම. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. ශබ්ද අඩු වෙන්නත් ඕනේ. නමුත් තාම Taman තේරුම් ගන්න තියෙන්නේ මේ පොඩි සද්දට තාම මගේ සතිය කැඩෙනවා. අන්න ඒ දෘෂ්ටි කෝණයෙන් තමයි බලන්න ඕනේ. තාම මගේ සතිය දියුණු වෙලා නැහැ. නැත්තම් හිතේ එකඟ බව දියුණු වෙලා නැහැ. පොඩි සද්දට තාම මගේ සතිය කැඩෙනවා. නමුත් ඕක ටික ටික ටික යනකොට ඒ කොච්චර සද්ද ඇහුණත් ඒ සද්දවලට බැරි වෙනවා තමන්ගේ මේ එකඟ බව කඩන්න. අන්න අන්න එකඟ බවක් හැදිලා. අන්න ඒ මාර්ගයෙන් තමයි තේරුම් ගන්නේ. එහෙම නැතුව මේ තියෙන සද්ද සම්පූර්ණයෙන්ම අයින් කිරීම නෙමෙයි මේ પરමාර්ථය වෙන්න ඕනේ. ඒ නිසා සද්ද වලිනුත් එතකොට ප්‍රයෝජනයක් තියෙනවා. මොකද එතනින් තමයි අපි පරීක්ෂා කරගන්නේ මේ මම ඉන්නේ මොන මට්ටමේද? තාම මට කේන්ති යනවද මේ සද්දෙට? තාම සද්දෙන් මගේ මේ භාවනාව කැඩෙනවද? කියලා අන්න අපිම තමයි මැනගන්නේ. එතකොට සද්දෙට සද්දෙත් ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් ওই විදිහට තමයි දිනු කරගන්න තියෙන්නේ. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආනාපාන සති භාවනාව වැඩිීමේදී හුස්ම ටිකින් ටික තුනී වී සිත සංසුන් වේ. මේ සමාධි අවස්ථාවද මින්පසු විදර්ශනා භාවනාවට පිවිසිය හැකිද? එසේනම් ඒ කෙසේද? අනුකම්පාවෙන් පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. විස්තර මදි මේ අහන්න නෝ කොයි මට්ටමකද හිත හිත එකඟ වෙන්නේ කියලා. කාගේද ප්‍රශ්නේ? හොඳයි මහත්තයා පොඩ්ඩක් ඉන්නකෝ. පොඩ්ඩක් මයිකේට ගියා නම් හරියි. හොඳයි. මේ කොච්චර කාලයක් විතර භාවනා කරනවද? මේ ඔෆ් කළාද මයික් එක තියෙන්නේ නැත්නම් පොඩ්ඩක් මේ විදිහට අල්ලගන්නකො මේ විදිහට අල්ලගන්න. අවුරුදු 4ක් 5ක් වෙනවා. 4ක් 5ක් වගේ. එතකොට දැන් කොච්චර දැන් මහත්තයාගේ හිත එකඟ වෙනවා කියන මට්ටමේදී يعني ආනාපාන සතියෙමද ඔය අවුරුදු 4ක් 5ක් තිස්සෙම කළේ? එහෙමයි. හොඳයි. දැන් ආස්වාසේ හොඳට මුල ප්‍රදේශයේ තේරෙනවා මැද ප්‍රදේශයත් තේරෙනවා අග ප්‍රදේශයත් තේරෙනවා ඔක්කොම බැලුවද? එහෙමයි. එහෙමත් කළා. ඊට පස්සේ දැන් හොඳට තාම ආස්වාසය මේ වැටහෙන්නේ. ඊළඟට ඊට පස්සේ ඔන්න ප්‍රාස්වාසය මේ වැටහෙන්නේ. ඔන්න දැන් වැටහෙන්නේ ආස්වාසය, දැන් වැටහෙන්නේ ප්‍රාස්වාසය කියලා දැන් මේ දෙක හොඳට වෙන් කරගන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. තාම ඉන්න මට්ටමේදීත් ඒක වෙන් වෙනවද? වෙන් වෙලා වෙනවද වැටහෙන්නේ? එහෙමයි. එහෙමද? එහෙමනම් තාම يعني ඉන් එහාට යන්න කෙනින් එහාට කියන්නේ විපස්සනාවට යොමු වෙන්න තාම මදි. ඒ නිසා තව ටිකක් ඕකේ දැන් දැන් ටික විවේකීව බලන්න. දැන් අපි අපි හුඟක් වීරය වැඩි කරලා බැලුවොත් අපි නිකන් කය දරදඬු කරගෙන නිකන් ඉරියව්ව බින්දුවක්වත් වෙනස් කරගන්න නැතුව නිකන් ඍජුවම තියාගෙන. එහෙම බැලුවොත් මේක සංසිඳනව අඩුයි. ඉතින් පොඩ්ඩක් කොහම ටික ටික මේ මේක හික්මන මේ හික්මනකොට එහෙම අපේ හිත හික්මනකොට අපි පොඩ්ඩක් අපි මේ යන රටාව පොඩ්ඩක් එයාට නිකන් සමනය කරලා දෙන්න ඕනේ. අපි නිකන් තැම්පත් කරලා රිලැක්ස් කරනවා කියන්නේ. රිලැක්ස් කරලා පොඩ්ඩක් දෙන්න ඕනේ. එතකොට අන්න මේක තව ටිකක් තැම්පත් වෙන්න ගන්නවා. මේ කියන්නේ දැන් මේ අවස්ථාවේදී දැන් ඔන්න මුල සබත් මුල කොන්දේසියක් දලිකිනවා මැදත් දකින්නවා අගත් දකින්නවා ඉතින් ඕක හොඳට බලාගෙන යනවා මේ අතර නිකන් හිටසක් වගේ දැනෙනවා ඔන්න ආයි ප්‍රසආසයත් පටන් ගන්නවා ඒකත් බලාගෙන යනවා හැබැයි යන්නේ නිකන් තමන්ගේ අවධානය තියෙන්නේ බොහොම මු르දුව දැන් මේ අරමුණ දිහා බලන්නේ ආනාපානෙ දිහා බලන්නේ බොහොම මු르දුව. කලින් තරම් කලින් තරම් දරනඩ විදිහට නෙමෙයි. බොහොම මු르දුව බලන්නේ. ඔන්න එහෙම මු르දුව නිකන් අනුන් ආස්වාස කරනවා වගේ. දැන් මේ වෙන කෙනෙක් ආස්වාස කරද්දී දැන් තමන් බලන් ඉන්නවා වගේ. දැන් බොහොම පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා. එහෙම යනකොට ඔන්න මේක තැම්පත් වෙන ගන්නේ. අන්න තැම්පත් වෙන්න ගන්නකොට ගන්නකොට ගන්නකොට ඒක තැම්පත් වෙන්න ඉඩ දෙන්න. ආයි මේක අවුල් මේ කියන්නේ මේ අවුස්සන්න යන්න දෙන්න එපා. දැන් දැන් ටික ටික ටික තව තව මේක සියුම් වෙනවා. සියුම් වෙන දැන් අනුග්‍රහ කරන්න ඕනේ. ඒ කියන්නේ අනුග්‍රහ කරනවා කියන්නේ දැන් බුදුහාමුදුරු කියන්නේ පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛති. දැන් මේ පස්සම්බනේ වෙනවා කියන්නේ මේක තැම්පත් වෙනවා. තව හොඳට ඔන්න සියුම් වෙනවා, තව තැම්පත් වෙනවා. අන්න ඒකට අනුග්‍රහ කරන්න. ඒකට අනුග්‍රහ කරද්දී Tamanට සමාලාවට නිකන් හොයාගන්න බෑ දැන් මේ ආස්වාසයක්ද වෙන්නේ නැත්නම් ප්‍රාස්වාසයක්ද කියලා. අන්නේ තරමට තැම්පත් වෙන්න ඕනේ. ඒ මට්ටමට ආවම අපි තව ටිකක් බලමු. ඒ මට්ටමට ආවට පස්සේ තමයි හිමීට ඒකත් පවත්වලා ඊට පස්සේ තමයි විපස්සනාවට දාන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. දරුවන් සල්ලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ධර්මදේශනාවේදී සැප දුක අතර ඇතිවන අදුක්කම සුඛය ගැන සඳහන් විය දුක කෙලවර සැපද සැප කෙලවර දුක ඇතිවන බව මට ටිකක් අවබෝධ වේ. අදුක්කම දුක්ඛ දැනගන්නා අයුරු දැක්වෙන ඉදිනෙදා උපමා කීපයක් පහදා දෙන මෙන් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවත් වේවා. ඔව් අත්‍තරම මේ අපේ ජීවිතේ වැඩිපුර තියෙන්නේ අදුක්කම සුඛේ. නමුත් අපිට ඕක අවධානයක් නැහැ. දැන් දැන් මේ අවස්ථාවේ තියෙන්නේ අදුක්කම සුඛේ තමයි. දැන් <laughs> දැන් මේ දැන් ලොකු සැපක් නැහැ නේද? ඔන්න අපි ඔන්න ඔන් දැන් ওই කට්ටිය ඉතින් ටීවී එක බලලාගෙන ඉන්නවා. ඉතින් මොකක් හරි කමං කැමතිම දෙයක් වෙන්න. ඔන්න තියෙන්නේ සැපයක්. නැත්තම් හොඳට ඉතින් මේ මේ හොඳ ගත් දාඩිය දාපු වෙලාවක හොඳට හොඳ හුලං රැල්ලක් සිසිල් හුලං රැල්ලක් කමනොන්න සැපයක් දැනෙනවා. නමුත් එහෙම නැතුව නිකන් සාමාන්‍යයෙන් තමන් හිතන්න මුකුත් බලන්නෙත් නැහැ. ලොකු තමන් කැමති සින්දුවක් අහන්නෙත් නැහැ. නිකන් ඔහෙ වාඩ්ලා ඉන්නවා. කොටේනේ වාඩ්ලා ඉන්නවා. ඉතින් එතන තියෙන තනිකර අදුක්කම සුඛය. එහෙනම් Taman නිකන් දත් මදිනවා. ඉතින් දැන් දත් මදිද්දි ලොකු සුඛයක් නැහැ නේද? <laughs> ඔන්න දැන් විදුරු මහේ වැදුනොත් නම් ඔන්න සුඛ දුක්ඛ වෙනවා. <laughs> එහෙම නෙමෙයි මේ අපිටම සාමාන්‍ය සාමාන්‍ය දත් ටික මදිනවා. සාමාන්‍ය අදුක්කම සුඛය තමයි. අදුක්කම සුඛය කියන්නේ ඉතින් මේ මොකද්ද? උපේක්ෂාවක් තියෙන්නේ. ඊළඟට අපිටම ලොකු නිකන් අපි නිකන් ලොකුවට විශේෂ ව්‍යංජන ආහාරමේ නැතුව ලොකු කියන්නේ ඊටාම රසවත් දෙයක් නැතුව සාමාන්‍ය බත් පිටක් අනුභව කරනවා. ඉතින් ඒකේ තියෙන සාමාන්‍ය මධ්‍යස්ථ බවක් තියෙන්නේ. ඊළඟට නැත්තම් ඇත්තටම බැලුවාම කියන්නේ සැපයි දුකයි කියන එක තියෙන්නේ බොහොම අල්ප ප්‍රමාණයයි. බොහොම ටික වෙලාවයි. නමුත් ඔය අතර තියෙන අදුක්කම සුඛය එහෙම නැත්නම් උපේක්ෂා සහගත බව තමයි බහුලව තියෙන්නේ. නමුත් අපිට ඕක අපි අපිට ඕක ඇත්තම වැටහෙන්නේ නැත්තේ සතිය මදිකම නිසායි. අපි ඒක දැනුවත් වෙන්නේ අපිට ඒක දැනෙන්නේ හරි මේ ඒකාකාරී විදිහට. අපිට ඒක හරි කම්මැලි. ඉතින් අපි මොකද කරන්නේ? ඉතින් අල්ලපු ගෙදරට කෝල් එකක් දෙනවා. ඉතින් නැත්තම් මොකක් හරි දෙයක් තමයි කරන්නේ. පත්තරයක් බලනවා. රූපවාහිනී ඉස්සරහට යනවා. ඉතින් ඔය වගේ දේවල් කළා අර අදුක්කම සුඛේ නවත්ත ගන්න තමයි හදන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ අදුක්කම සුඛේ හරහා තමයි නිවන් මාර්ගය තියෙන්නේ. නිවන තියෙන්නේ අදුක්කම සුඛ මාර්ගයේ. සැපෙත් නෙමෙයි දුකෙත් නෙමෙයි. දැන් අදුක්කම සුඛ අරමුණු තමයි නැත්නම් උපේක්ෂා සහගත අරමුණු තමයි තනිකරම මේ භවනා කර්මස්ථාන වශයෙන් දෙන්නේ. දැන් ආනාපානය කියන්නේ හුස්ම ගන්නකොට අපිට සැපයක් කියලා එකක් දැනෙන්නේ නැහනේ. මේක දුකක් ඇත්තෙත් නැහැ. ඉතින් මේ කය පවත්වන්න නම් අනිවාර්යෙන් හුස්ම ගන්නවා කය විසින්ම. ඉතින් ආස්වාස ප්‍රස්වාසයේ නිරීක්ෂණය කරනවා කියන්නෙම Tamanට මුලදී ඒ කියන්නේ ආනාපාන සතිය හරහා ප්‍රීතියක් හටගන්න පුළුවන්. ඒක ඒක වෙන්නේ ටිකක් කල් ගියාට පස්සේ. ඒක කියන්නේ හිත හොඳට එකඟ වෙලා ආනාපානයේම හිත තියෙනකොට අන්න කය සැහැල්ලු වෙලා ප්‍රීතියක් හටගන්න පුළුවන්. ඒ මට්ටම නෙමෙයි ඊට මෙහා Tamanට නිකන් තාම ඒ තරම් කියන්නේ ආනාපානෙම ඉන්නෙත් නෑ පිටටත් යනවා හැබැයි පිටට ගියාට ආනාපානෙත් ඉන්නවා හැබැයි දැන් ටිකක් එකඟ වෙලා අපි යනවා අන්නේ අවස්ථාවේදී ඒත් අදුක්කම සුඛයක් තමයි තියෙන්නේ හැබැයි කාලයක් ගිහිල්ලා අපි තුමු අර ප්‍රීති සහගත මට්ටම් ඒවත් පහු කළා. එතනත් ආයි ඔන්න ආනාපානියත් යන්න පුළුවන් ගැඹුරුම මට්ටමත් තමයි උපේක්ෂාව කියන්නේ. අදුක්කම සුඛයට එතනත් යනවා. ඉතින් අන්තිමට බැලුවාම කියන්නේ ප්‍රඥාව දියුණු වෙන්න නම් උපේක්ෂාවට තමයි අන්තිමට එන්නම තියෙන්නේ. නැතුව මේ සැපේ හිත පවත්වමින් නෙමෙයි මේ ප්‍රඥාව දියුණු වෙන්නේ. දුකේ හිත පවත්වමින් නෙමෙයි ප්‍රඥාව දියුණු වෙන්නේ. උපේක්ෂාවේ හිත පවත්වමින් තමයි ප්‍රඥාව දියුණු වෙන්නේ. ඒ නිසා මේ ඉතින් ඇත්තටම එදිනදා ජීවිතේ 99%ක්ම අපි ඉන්නේ උපේක්ෂාවේ. හොඳයි. සාමිනාංශ අවසාන ප්‍රශ්නේ. ඔව්. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. විදර්ශනා භාවනාවේ යෙදී නාම ධර්මත් රූප ධර්මත් සිතක් පිළිබඳව යථාර්ථය මා විසින්ම කරුණු විමසා බැලීමෙන් පසු මම මගේ කියා කිසි කෙනෙක් නැති බවත් මේ කයෙන් සිදුවන ක්‍රියාවලිය තුල පුද්ගල ස්වභාවයක් නැති බව ඉතා හොඳින් පැහැදිලිව මට අවබෝධ වුණා. ඉන්පසුව සිදුවන සෑම ක්‍රියාවලියකදීම මේ පුද්ගල ස්වභාවයක් නොවන අතර සිදුවන ධර්මතා සමූහයක් බව මට පෙනී යනවා. අනික් අය කරන වැඩවලදීත් එහෙම පෙනෙනවා. මාහට අනුකම්පා කොට මේ සිදු දේ සිදු දේ නිවැරදි දැයි පහදා දෙනසේක්වා ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් නිවන අත්වේවා කිසි වරදක් නැහැ දැන් මේක අර භාවනාව හරහා භාවනාව කරද්දි මේක නුවණක් වශයෙන් නිකන් ෂණිකව පහළ වුණා නම් ඒක හොඳයි. නමුත් එහෙම නැතුව අපි භාවනාව කරද්දි නිකන් හිතුවා නම් මෙහෙම දෙයක් ආ මේක මෙහෙම නේද කියලා හිත හිතා හිත හිතා යනවා. එහෙම හිත හිතා හිතා හිතා ගිහිල්ලා භාවනාව මග නතර වෙලා අපි හිතින්නම් ওই අවබෝධය ගත්තේ ඒක එච්චර හරියන්නේ නැහැ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. නමුත් අපි හොඳට මේ මේවා නිරීක්ෂණය කරමින් ඉන්නවා. දැන් කය හොඳට නිරීක්ෂණය වෙනවා මේ අපි තුමු ධාතු ස්වභාවයක් වශයෙන් මේක වැටහෙනවා ධාතු ලක්ෂණ වැටහෙනවා ඒව ඇතීම් නැතිවීම ස්වභාවය නිරන්තරයෙන් තේරෙනවා තේරෙද්දී ඔන්න එක පාට නිකන් පොඩි සිතුවිල්ලක් වශයෙන් ඔන්න පහළ වෙනවා. මේකේ තියෙන මෙහෙම ස්වභාවයක් නේද කියලා ඔන්න එහෙම පොඩි නිකන් සිතුවිලි සිතුවිලි කීපයක් පහළ වෙන්න පුළුවන් ඒක කිසි වරදක් නැහැ. හැබැයි ඒක හොඳට Tamanට දැනෙනවා. කියන්නේ ඒ වගේ හොඳට දැනෙන මේ දෙයක් දැන් අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන ඉන්සයිට් කියලානේ විපස්සනා භාවනාවේ ඉන්සයිට් කියලා කියන්නේ අර ඒ වගේ තමන් මේ වැඩේ කර කර ඉඳද්දි එක පාට ඔන්න ප්‍රඥාවක් පහළ වෙනවා නුවණක් පහළ වෙනවා. ඒක කිසිම වරදක් නැහැ. හැබැයි ඒ පහළ වුණත් ඒක ඔස්සේ දිගට දිගට දිගට දිගට හිත හිතා ගියොත් එහෙම අර කෙරීගෙන ගිය මට්ටම බාල වෙලා අපේ හිත දැන් ආයි අපි අවදි කරගන්නවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. අර වගේ ඔන්න එකපාරට අවබෝධයක් ආවා. ඉතින් හොඳයි කියලා තවදුරටත් මේ වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඊට වඩා තවත් අවබෝධයක් එන්නත් පුළුවන්. තවත් වැටහීම තීව්‍ර වෙලා වැටහෙන්න පුළුවන්. ඉතින් එහෙම ක්‍රමයක් තියෙන්නේ. නමුත් අපි පොතක් දිහා බලලා මේ පොතක් කියවලා නැත්තම් හිතලා තේරුම් ගන්න මට්ටම එක අතකින් ටිකක් කෘතිමයි කියන්න පුළුවන්. නමුත් මේ භාවනාවක් කරහා අස්පනා පිට මේ අරමුණක ගෙවී යාම දැකලා අරමුණක වෙනස් වීම දැකලා ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා භාවනාවමය භාවනාව හරහා එන භාවනාමය ප්‍රඥාව හරිම තීව්‍රයි. හරිම අස්පනා පිට එන්නේ ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඒක හරිම ඒ කියන්නේ වැදගත් භාවනාවේ ඒ කියන්නේ විපස්සනාවේ අරමුණත් ඒකයි. ඒ ඒ ප්‍රඥාව හැබැයි අල්ලා හිටින් නෑ මුලදී. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් මේ හැම කොටසක් පාසම බුදුරජාණන් වහන්සේ කියනවා අත්තිකායෝතිවා පනස්ස අපි දුම් කායानुපස්සනාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොමද? අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. දැන් මේ හැම කොටසක් ගානේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ. දැන් මේ නිරීක්ෂණය කරගෙන යනවා අන්න අර වගේ අවබෝධයක් එනවා. නමුත් ඒ අවබෝධය තාම අල්ල හිටින්නේ නැහැ. එක පාටන භවනා කාලයේ පරතරේදී පරතරේදී ඔක ආවා. හැබැයි භාවනාව ඉවරලා ඔන්න තව පැයක් දෙකක් ගියාට පස්සේ ආයෙ ඔන්න කෙලස් වලින් අන්න ආයෙ හිත මේ වැහෙනවා. ආයෙ ඉතින් කෙලස් එන්න ගන්නවා. ඉතින් අර වැටහීම නිකන් බොද වෙලා යනවා. දවස් දෙකක් යනකොට ඉතින් නැත්තටම නැතිලා යනවා. නමුත් Tamanට වැටහෙනවා මේකයි යථාර්ථය කියලා. මේක තමයි සත්‍ය ස්වභාවය. මේක තමයි යථා ස්වභාවය කියලා තමන්ට වැටහෙනවා බොහොම තීව්‍රව වැටෙනවා. ඉතින් Tamanට ඒක වැටෙන ප්‍රමාණය ඇත්තටම Tamanට තේරෙනවා මේ කොච්චර මහන්සි වුණත් මේ මුල් කාලේ අපි තුමු අවුරුදු ගාණක් කොච්චර මහන්සි වුණත් මේ ආපු වැටීමේ මහන්සියට වඩා හරිම වටිනවා නේද කියන එක Tamanට තේරෙනවා. ඊට පස්සේ හැබැයි Taman තේරුම් ගන්න තාම මේ වැටීම මගේ හිතේ හොඳට ස්ථාවර වෙලා නැහැ. මගේ හිතේ හොඳට මුල් බැහැගෙන නැහැ. තාම ඒක යටහිම කොච්චර දුණත් ඒ ටික කඩාගෙන එන්න කෙලස් වෙනවා. ඉතින් Taman තේරුම් ගන්න ඒකයි අර බුදුරජාන් වහන්සේ කියන්නේ ඒකයි. හැබැයි දැන් මේ භාවනාව කරන්නේ මේ අර ඒ ආපු ප්‍රඥාව තව දියුණු කරගන්න. යාවදේව ඥානමත්තාය, පතිස්සති මත්තාය. දැන් මේ Tamanගේ තාම සතිය මදි. ඒ සතිය මේ ඉස්සරහට තව ටිකක් වර්ධනය කරගන්න. ආපු ප්‍රඥාව තව තීව්‍ර කරගන්න, දියුණු කරගන්න තමයි භාවනාව කරන්නේ. ඊට පස්සේ දැන් ඒ දැන් කය දිහා බලන්නේ නිකන් භාවනාවට භාවිතා කරන උපකරණයක් වශයෙන්. වේදනාවක් නම් වේදනාව බලන්නේ භවනාවට භාවිතා කරන උපකරණයක් වශයෙන්. ඊළඟට හිත ධානම් චිත්තානුපසනාවක නම් ගියේ අන්න ඒකත් භාවිතා වෙන්නේ මේ ප්‍රඥාව දියුණු කරන සතිය දියුණු කරන උපකරණ වශයෙන්. අන්න එතකොට තමයි භවනාව ලස්සනටම යන්නේ. දැන් ආයේ සත්පුද්ගල සංඥාව ටිකක් සෑහෙන්න බැහැලා අඩු වෙලා. දැන් මේ ඔක්කොම ටික භාවිතා කරනවා තව තව ප්‍රඥාව දියුණු කරගන්න. තව තව සතිය දියුණු කරගන්න. එතකොට තමයි ඉතින් මේක තව හොඳට හොඳට අර එන අවබෝධය අන් දැන් තව තවට ටික ටිකට අල්ලා හිටිනවා. මොකද දැන් Tamanට තේරිලා ටිකක් තියෙන්නේ. ටික ටික තේරලා තේරලා තේරලා ඉතින් ඕක හොඳට තහවුරු වෙනවා මේ කියන්නේ ඒ ඒ ප්‍රඥාවේම වර්ධනයක් තමයි වෙන්නේ. අන්තිමට ඉතින් නුවණ මුල් කරගෙන තමයි යන්න තියෙන්නේ අන්තිමට. හොඳයි. හා. ତොර ලිඛිත ප්‍රශ්න අවසానයි. මේ තව මොන හරි විශේෂයෙන් කතා කරන්න දෙයක් තියෙනවා නම් ගැටලු සහගත තැන් තියෙනවා නම් කවුරු හරි මුලින්ම ආපු අයට මොන හරි නොතේරෙන තැන් තියෙනවා නම් ඉතින් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඔක්කොමලා පුරුදුකාරයෝ ඉන්නේ නේද? <laughs> ඉන්නවද? හොඳයි. ඔව් පොඩ්ඩක් මයික් එක දෙන්න. දරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ඇස් පියාගෙන සක්මන් කිරීමේ ඇති වරද පහදලා දෙන්න. කියන්නේ ඒක අර දැන් සක්මන් කිරීම තුලින් එන සමාධි සතිය පිහිටීම තුලින් අර එතකොට හිතෙනවා මේ ඇස් පියාගෙන ටිකක් දුර හරි ගියොත් මට මීට වැඩිය තව ටිකක් යන්න පුළුවන්. ඔව්. එතන එතන වෙන්නේ අපි අර සක්මනේදිත් නියන් සමතයක් බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ සමත භාවනාවක් වගේ එතන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔව්. හරි මම කියන්නේ දැන්. මොකද දැන් ඇස් අරගෙන ගියොත් මේක එකඟ කරන්න අමාරුයි. එහෙමද? ඒ නිසාද ඇස් වහගෙන යන්නේ? මට ගොඩක් හිත එකඟ වෙන්නේ සක්මනේදී නාම රූප ඇතිවීම නැතිවීම කියන දැකීමෙන් තමයි. එතකොට Tamanට දැනෙන රූප මොනවාද? ඒ කියන්නේ තව ගොඩාක් දුර එහෙම ගිහිල්ලා නැහැ ස්වාමීන් වහන්සේ. මේ මම අහන සක්මනේදී සක්මනේදී දැනට දැනෙන්නේ මොනවාද? එහෙම ඒ ඇතිවීම නැතිවීම හිත මේම දැන් කකුල උස්සනකොට නාම රූප දැන් ඇති වුණා නැති වුණා කියලා හිතනවාද? ආපහු එහෙම හිතනවාද? ඔව් තාම මූලික අවස්ථාව සාමි. නෑ ඒක තමයි පාදේ ඔසවද්දී පහත් කරද්දී ඔන්න නාම රූප ඇති වුණා නැති වුණා කියලා හිතනවාද? ඔව්. එහෙම නෙමෙයි යන්න තියෙන්නේ. එහෙම ගිහලා හරියන්නේ නැහැ. අපි මේක මේ හිතලා ගන්න එකක් නෙමෙයි. මේක දැකලා අත්දැකලා මේ කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් ගන්නවා කියන්නේ ඒකයි. භවනාමය පැත්තෙන් යනකොට මේක ඒ කියන්නේ මේක දැක දැක තමයි ඒක තේරෙන්න ඕනේ. එහෙම නැතු අපිට මේක නිකන් හිත අර ප්‍රෝග්‍රෑම් කරනවා කියන්නේ මේ හිත තත්වගත කරන්න බෑ. මේක මේ නාම රූප ටිකක් තියුනේ මේ ඔසවද්දි ටික තිබිච්ච නාම රූප නෙමෙයි දැන් පහත් කරද්දි පහත් කරද්දි තිබිච්ච ටික නෙමෙයි තබද්දි කියලා අපිට නිකන් අර මේ මේ මේ තර්කානුකූලව හිතට වද්දන්න පුළුවන්. නමුත් ඒක අල්ලා හිටින්නේ නැහැ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒ වෙනුවට S2 හොඳට අරගෙන යනවා. හැබැයි දැන් පාදය හොඳට පොළවේ පතිත වෙනවා. හොඳට ස්පර්ශ වෙනවානේ. තදට දැනෙනවානේ පොළව. අන්නේ දැනෙනකොට ඒ දැනීමේ හිත පවත්තන්න. මුකුත් වෙන නාම රූප ගැන හිතන්නම එපා. ඒ කියන්නේ නාම රූප වැටහෙන්නේ ඔය අපි හිතන සිතුවිලි හරහා නෙමෙයි. නාම රූප වැටෙන්න ඕන ඊට වඩා මේ බොහොම කියන්නේ භාෂාව يعني භාෂාවෙන් භාෂාව බැහැර කළා නිකන් ප්‍රත්‍යක්ෂයක් කරහා තමයි නාම රූප වැටෙන්න ඕනේ. මම දන්නේ කියන එක තේරෙනවා දැන් අපි තුමු මෙහෙම. මේ දැන් මේ ඔල්ලෝසුව ගත්තොත් දැන් මේ ඔල්ලෝසුව කියලා නම් දීලා මේකේ පාට දීලා ඉතින් අපිට මේක මේක හරහා ලොකු කතාවක් කියන්න පුළුවන් ඒ මට්ටම ඇවිල්ලා සම්මුති මට්ටම. ඒ ඒ මට්ටමින් වැටහිලා වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නේ ඉතින් තේරු පොඩ්ඩක් ප්‍රශ්නයක් නැහැ. නමුත් සක්මනේදී වෙන්නේ අර අපි ඊටාම සරල මට්ටමකට යන්න ඕනේ. පාදේ ඔන්න ස්පර්ශ වෙනකොට අන්න ඒ ඒ දැනීමේ හිත පවත්වන්න. අන්න අනිත් පාදේ ස්පර්ශනෝනේ ඒ දැනීමේ හිත පවත්වන්න. දැනීමක් තියෙන්නේ. තද ගතියක් තේරෙන්න පුළුවන්, බුරුල් ගතියක් තේරෙන්න පුළුවන්, සිසිල් ගතියක්, උණුසුම් ගතියක්, රළු ගතියක්. ඔය මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. එතකොට අර කෙලීම ධාතුන්ගේ මූලික ලක්ෂණ වලට යන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපේ මේ මීට මාස ගානකට ඉහතදී ඒ තුලින් ඇතිවීම නැතිවීම කියන එක සංඥාවක් විදිහට මේක වුණා. ඉතින් ඒකෙන් තමයි ඊට පස්සේ අර මම ඒ සක්මනේම මේ රූප වේදනා සංඥා සංකාර පංච පාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීමත් මේව බල එහෙම යනකොට ඒ කියන්නේ ඒකත් හිතුවද? දැන් ඒකත් දැන් අර සංඥාවෙන්ම ඒකත් ආවා. ආවා. ඒ කියන්නේ ඒකෙන් උනේ එක තමයි ස්වාමීන්හන්ස ඒ හැම වුණාම මගේ කය නිරුද්ධ වුණා ඒ සක්මනේදිම. ඒක වැඩි වෙලාවක් තිබුණ නැහැ. ඉතින් ඒ தත්වයක් හරිය හරි විදිහට කරන්න පුළුවන්ද? එහෙම ආයි ඒ විදිහට කළොත් හරියයිද කියන එක තමයි. ඔය විදිහට කොච්චර කල් කළා තියෙනවද? දැන් මම ඒ මම මාසයක් විතර කරද්දි තමයි මට ඒ අවබෝධය ආවේ. ඔව්. ඊට පස්සේ මම ඒක ඒ ඊට පස්සේ ආවේ නැහැ. නැහැ. හොඳයි. ම්ම් ඒ කියන්නේ ඕ මේ ඒ කියන්නේ දැන් ඔය පංච උපාදානස්කන්ධය කියන එකෙන් අපිට ඒ කියන්නේ වැටහෙන්නේ එක්තරා අවස්ථාවකදී එකක් වගේනේ. කියන්නේ උපාදාන වෙන්නේ ස්කන්ධ පහෙන් මොකක් හරි එකක්. ඒ නිසා ඒ ඒ වැටහිච්ච එකේ ඇතිවීම නැතිවීම ස්වභාවය වැටුණාට ප්‍රශ්නයක් නැහැ වරදක් නැහැ දැන් උදාහරණයක් විදිහට කියනවා නම් දැන් ඔන්න රූපය රූප පැත්තෙන් ගියොත් ඔන්න ධාතු ලක්ෂණ වශයෙන් වැටහෙනවා. දැන් ඔන්න ඇති මේ කියන්නේ තද ගතියක් තියෙනවා, බුරුල් ගතියක් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම ධාතුන්ගේ ලක්ෂණනේ. ඒවා බලබලා යනවා. ඉතින් ඒවා බලබලා යද්දී ඇතම් වෙලාවට දැන් මේ ටික කාලයක් ඒවා ඒ කියන්නේ විස්තර බලබලා යනකොට එහෙනම් අපි කම්මැලි වෙන්න නරකයි එකපාරට මේ විස්තර බලන එක නතර කරන්නත්. කියන්නේ ඒකයි භාවනාව බහුලීකృత වෙන්න ඕනේ කියන්නේ මේක අර අපිට එකපාරට දැන් අපි දන්නව අතෙන්ටයි යන්න තියෙන්නේ. අපි මොකක් කර මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගන්නයි යන්න තියෙන්නේ කියලා අපි දැන් අර දන්නව හින්දා පොත බලලා තියෙන හින්දා එකපාරට එතෙන්ට දාන්න හදනවා. එහෙම කළා වැඩක් නැහැ. අපි මේක හිත හිත හිත දියුණු වෙනකොට හිතේ භාවනාව ප්‍රගුණ වෙනකොට අහලා තියෙනවනේ ඉන්ද්‍රිය ධර්ම බොජ්ජංග ආහාරමේ කියලා. ඉතින් ඒ ටික ක්‍රමානුකූලව වැඩෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි අර විස්තර බලබල යනවා. හැබැයි බලබල කාලයක් ඕක යනකොට යනකොට යනකොට තේරෙනවා. දැන් මේ උණුසුම් ගතියක් දැනුණත් ඒකත් ඇතිලා නැතිලා යනවා. සිසිල් ගතියක් දැනුණත් ඒකත් නැතිලා යනවා. ඊළඟට තද ගතියක් දැනුණත් ඕකත් උන් නැතිලා යනවා. ඊළඟට රළු ගතියක් දැනුණත් ඕක නැතිලා යනවා. ඉතින් මේ හැම දෙයකම ඔන්න තේරෙන්න ගන්න ඕනේ අර පොදු ලක්ෂණේ. පොදු පැත්ත තේරෙන්න ගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම බලන වෙනුවට Tamanට ප්‍රකට එකක් බලන්න ගන්න පුළුවන්. ඔන්න එකක් බලනවා. අපි තුමු තද ගතිය බලන්නේ. තද ගතිය කොහොමද පටන් ගන්නෙ? තද ගතිය කොහොමද වෙනස් වෙන්නේ? තද ගතිය කොහොමද නතර වෙන්නේ? මේ අවසන් වෙන්නේ. ඉතින් ඒකේ ඔන්න ඇති වෙන තියෙන ස්වභාවය බලනවා. ඒකේ උදේවය බලනවා. ඒක බලන්න බලන්න බලන්න බලන්න අන්න තව දැන් මේ යන්නේ මුළු ලෝකෙම අමතක වෙලා හිත හොඳට එකඟ වෙලා එකඟ වෙච්ච මනසකින් අන්න රූප අරමුණක ඇතිවීම ස්වභාවය ඇතිවීම නැතිවීම ස්වභාවය බලන්නේ. එතකොට ඉතින් අන්න නාම රූප හොඳට වැටහෙනවා. එතකොට තමයි අර මේ මේ රූප ධර්මයක් තේනවා. ඒ රූප ධර්මය අන්න නාම ධර්ම වලින් තේරුම් ගන්නවා. එතකොට අන්න නාම රූප වශයෙන් එක පැත්තකින් තේරෙනවා. රූප ධර්මයන් කොහොමද වෙනස් වෙන්නේ කියලා තව Tamanට වැටහෙන්න ගන්නවා. ඉතින් රූප ධර්මයන්ගේ තියෙන නිරන්තර වෙනස් වීම, නිරන්තර ඇතිවීම නැතිවීම ස්වභාවය. අන්න තේරෙන්න ගන්නවා. ඉතින් එහෙම එහෙම තේරින් තේරීම හරහා තමයි අන්න කෙනෙක්ට වැටහෙන්නේ මේක මේ මම බලාපොරොත්තු වුණාට මට ඕන විදිහට හසුරවන්න මට හසුරවන්න බෑ. මම බලාපොරොත්තු වුණාට මේ ඇති මේ තද වෙන ස්වභාවය පවතී කියලා එහෙම පවතින්නෙත් නැහැ. මම මගේ කිසිම පාලනයකින් තොරව මේවා වෙනස් වෙනවා. මගේ කිසිම පාලනයකින් තොරව මේවා හට ගන්නවා. මගේ කිසිම පාලනයකින් තොරව නැති වෙනවා. කියලා අන්න අනාත්ම ස්වභාවයක් වැටහෙනවා. ඊළාට මේවා නිරන්තරයෙන් ඇති වෙනව නැති වෙනව නේද කියලා අන්න අනිත්‍ය ස්වභාවයක් වැටහෙනවා. ඉතින් මේ බඳු තැනක කොහොමද මම සැපක් බලාපොරොත්තු වෙන්නේ කියලා අන්න දුක්ඛ ස්වභාවයක් වැටහෙනවා. ඉතින් අන්න ඒ වගේ කියන්නේ මේ ඒක අපි අර භාෂාවෙන් අයින් කළා භාෂාව අමතක වෙලා මේ වැටහීමෙන් තමයි යන්න තියෙන්නේ. එතකොට ඉතින් පංච උපාදානස්කන්ධයේ මට්ටමින් කෙනෙකුට ඉතින් වැටහෙන්නත් පුළුවන්. දැන් මම මේ විස්තර කරේ රූප රූප පැත්තෙන්. රූප පැත්තෙන්. දැන් අපි චිත්තානුපස්සනාවක වගේ යෙදෙනකොට අන්න අපිට කෙලින්ම සංස්කාර මට්ටමකින් අන්න කොහොමද දැන් සිතුවිලි ටිකක් එනවා. ඒ සිතුවිලි ඔස්සේ කොහොමද නිකන් කතාවක් ගෙතිගෙන වගේ යනවා. නිකන් එකට එකට එකට එකට යනවා. අන්න ඒක ටිකක් හොඳට තේරුම් ගත්තා නම් අන්න ඒක ලිහෙන්න ගන්නවා. අන්න එතනදී ඒ එතන ඒ සංස්කාර මට්ටමකින් මේ ඒව ඇති වෙන නැති වෙන ස්වභාවය එතනින් වැටහෙන්න පුළුවන්. ඔය වගේ ඉතින් එක එක එක පැති වලින් යන්න පුළුවන්. ගොඩක් සමින්නාන්ත අර මේ විදර්ශනාවෙන් තමයි සමා සාමී හිත එකඟ වෙන්නේ ගොඩක් වෙලාවට සමතේට සිතුවිලි ගලාගෙන එනවා මිස සමතේ වැඩෙනව අඩුයි. හොඳයි. කමන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් අර අපි සාමාන්‍යයෙන් සක්මන් භාවනාවේදී ඇස් අරගෙන යන්නේ මොකද විපස්සනාවේදී නිරන්තරයෙන්ම අරමුණ වෙනස් වෙනවා. වෙනස් වෙන අරමුණට අපි සතිය යොමු කරනවා. දැන් අපි සමතේදී කරන්නේ අරමුණ ඔහේ නිශ්චලව තියෙනවා. ඒ නිශ්චල අරමුණ දිහා නැවත නැවත නැවත නැවත හිත ගේනවා. මේකේ තියෙන්නේ වමටත් වෙනස් වෙනවා ඔන්න දකුණටත් වෙනස් වෙනවා ආයෙ වමට වෙනස් වෙනවා ආයෙ දකුණට වෙනස් වෙනවා මේක නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ඒත් එහෙම වෙනස් වෙද්දිත් මේ අපි හිත ගන්නට ඔන්න අවශ්‍ය තැනට දානවා. ඒක හරීම ප්‍රායෝගිකයි. ඒ ඒක කියන්නේ විපස්සනාවට හම්බෙන හොඳ පෙරහුරුවක්. ඉතින් ඒකයි නිසා මේ කියන්නේ එක ඇස් වහගෙන ගියොත් අපි ඊළඟට ඇස් වහගෙන ඇතම් කෙනෙක් ඔන්න හුස්ම රැල්ල දිහා බලන් යනවා. ඉතින් එතකොට අර මේකේ ගන්න අභ්‍යාසය හම්බෙන්නේ නැහැ. ඒකයි සිද්ධිය. ඒ නිසා මේ මුලදී ඕක يعني අමාරුයි. හැබැයි මේ يعني සක්මනේ නියම ප්‍රයෝජනේ ගන්න නම් ඒ විදිහටම යන්න ඕනේ. අභියෝගයත් එක්කම යන්න ඕනේ. ඇස් අරගෙනම යන්න ඕනේ. සද්දත් ඇහෙද්දිම යන්න ඕනේ. එහෙමත් දැද්දි මේක බැරිද බලන්න. ඒ වම් වම වදිනකොට එතනට අවධානය ගන්න බැරිද? අන්න එහෙම යනකොට තමයි ටික ටික ටික ටික දන්නේම නැහැ. සක්මණෙන් විපස්සනාවට හොඳට පෙරහුරුවක් ලැබලා දීලා ඊට පස්සේ කියන්නේ දැන් ඒ විදිහේ පෙරහුරුවකුන් පෙරහුරුවක් සහිතව කෙනෙක් කියලා වාඩි වුණා කියලා හිතන්න. අන්න ඔන්න හොඳ හුස්ම රැල්ලත් සංසිඳුණා. එයාට කයේ බලන්න තියෙනවා. අන්න ඒක. කයේ දැන් ඕන තරම් ටට්ටක් ගාලා වෙනස් වෙනවා. ඕන වෙලාවට දාන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ සක්මනේ දැන් එහෙම ඉඳලා ඇවිල්ලා පරයන්කේ වාඩි වුණාම ඒත් ඇතිවීම දැන් ඒක බලනකොට දැන් ආනාපාන සතියදී කොහොමද වෙන්න ඕනේ එතන. දැන් මම ගොඩක් වෙලාවට සක්මන තමයි භාවිතා කරන්නේ. ඔව්. නෑ ආනපාන සතියට ආවට පස්සේ ඇස් දෙක පියාගන්න. ඒක බලන්න. ඇස් දෙක පියාගන්න. ඊට පස්සේ හුස්ම අවධානය තියාගන්න මේ නාසිකාග්‍ර ප්‍රදේශයේ. මෙහෙ නටනවා නටනවා වගේ එනවා ඒක. ඒකපන් නෑ. එතන ඒ කියන්නේ Tamanට මොනවා හරි දෙයක්නේ දැනෙන්නේ. දැන් ආස්වාස කරනකොට මේ ආස්වාසය දැන් සිද්ධ වෙන්නේ කියලා තේරෙනවද? තේරෙනවා. එහෙමනම් ඒ ඒ වැටහීම තියාගන්න. ඒ ඇති හොඳටම. සමාලාවට මෙනෙහි කරන්න අවශ්‍යත් නැහැ. අවශ්‍යත් නැහැ. දැන් මේ හුස්ම ගන්නවා. ඉතින් ඒ ගැන දැනුවත් වුණා. ඔන්න හුස්ම හෙලනවා. ඒ ගැන දැනුවත් වුණා. සමාලාවට ඉතින් හුස්ම ගනිද්දී හුස්ම ගැනීමෙන් හුස්ම හෙලීම වෙන් වෙන්නේ වෙන් වෙන් වෙලා හඳුනගන්නේ කොහොමද? ඔව් ඒක අද අද ධර්ම දේශනාවෙන් තමයි ගොඩක් ඒක මේ අර තේරුණේ. තේරුණේ. හොඳයි. ඒ කියන්නේ දැන් හුස්ම ගනිද්දී අපි තුමු ඇතුළට ඇතුල් වෙනවා වගේ දැනෙනවා. පිට වෙනකොට පිටින් යනවා. මොනවා හරි එක එක එක එක මොකද්ද? ක්‍රම හරහා ඉතින් එක එක්කෙනාට වැටහෙන්න පුළුවන් ඒකේ වරදක් නැහැ. එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අවධානය තියාගෙන නාසිකාග්‍ර ප්‍රදේශයේ තියාගෙන ඉන්න ඇස් දෙක පියාගෙන දැන් අරකේ හොඳට සතිය හදාගෙන ආවනම් මේ කරන කාර්ය පහසු වෙනවා. මේ කියන්නේ හිත ඉක්මනට එකඟ වෙනවා. හොඳට තැම්පත් වෙලා තිනවනම් ආයි ආක අවුස්සන්න යන්න අවශ්‍යත් නැහැ. හොඳට දැන් තැම්පත් වෙලා ආස්වාසිනේ බොහොම සියුම්ම නම් වැටෙන්නේ ඒකට ඉඩ දෙන්න. දැන් සතිය තියුණු කරන්නයි තියෙන්නේ මේ මේ ආනාපාන සතිය හරහා. එහෙනම් මේ ඇස් අරගෙන කළා බලන්න. හොඳයි. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් වෙනත් විශේෂ ප්‍රශ්න නැත්නම් හොඳන් අපි අද ධර්ම සාකච්ඡා වාරය સમાપ્ત කරමු. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ හවස් වරුවේ ධර්ම සාකච්ඡා අවසන් කරද්දී ඉතින් අපි දවස පුරාම රැස් කරගත්තා වූ සියලු කුසල් අපේ නමින් මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන්ටත් ඊළඟට පින් කැමති සිවිලු දෙවියන්ටත් පින් කැමති සියලු අසරණ සත්වයින්ටත් බෙදා හදා දෙනවා. ඒ වගේම අපිටත් ඉතින් මේ කරගෙන යන භාවනාව සුවසේ කරගෙන යන්න අපේ අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්න අද දවසේ සිදු කරගත්තා වූ සියලුම කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු.